ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වෙනකොට අපේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ සම්මත වර්ෂයෙන් කියනවා නම් ජූලයි මාසේ 27 වෙනිදා. ඉතින් අපි දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ චිරුම දිනා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදු කාර්යයක් පවත්වමු.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 ඉතින් ඒකදී මුල් කොටස් එකින් එක පෙන්නලා සරුවචනන්සේ සඳහන් කරනවා මේ යම් කෙනෙකු මිච්ඡා දිට්ඨි සම්පන්නයි නම් ඒ මිච්ඡා දිට්ඨි සම්පන්න කෙනාට මිච්ඡා දිට්ඨිය හේතු කරගෙන පහළ වෙන්න පුළුවන් තම් යම් අකුසල කර්ම රාශියක් තියෙනවනම් ඒවා සියල්ලම සම්මා දිට්ඨිය පහළ වීම නිසා නිජීර්ණපත් තත්ත්වයකටපත් වෙනවා ජරා දිරාවටපත් වෙනවා කියන්නේ. ඒ නිසා සම්මා දිට්ඨිය බොහොම බලවත්, බොහොම තේදවත් කුසල චිත්තයක්. ඒ කුසල චිත්තය නිසා මිත්‍යා දිට්ඨිය පදනම් කරගෙන ඒ නිසා හට ගන්නා වූ ඉපදෙන්න ඉඩ තියෙන කුසල් අකුසල් රාශියක් වැළකෙන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඊට අමතරව සම්මාදිට්ඨි පච්චයව අනේක කුසල ධර්මා භාවනා පරිපූර්ණ ගච්ඡanti. විශාල කුසල ධර්ම රාශියක් සම්මාදිට්ඨිය පදනම් කරගෙන වැඩෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා භාවනා කරන කෙනෙක් විශේෂයෙන්ම භාවනා කරන කෙනෙක් කියන ධර්මයේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න කෙනෙක් මේක පිළිබඳව හිතලා මතලා යෙදලා කටයුතු කරනකොට හරියට කාරණාව තේරුම් ගත්තොත් ලොකු ධෛර්යයක් අදිෂ්ඨාන ශක්තියක් චිත්ත ශක්තියක් ඇති කර ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මතක් කරගත්තා <clears throat> යම් කිසි කෙනෙක් මේවා දන්නේ නැතුව තමන් සම්මා දිට්ඨිකයි කියලා හිතාන හිටියට සාරුවචන් වහන්සේ පෙන්වන්නට දක්වන්න බලාපොරොත්තු වෙන මිච්ඡා දිට්ඨි ලක්ෂණ ගොඩක් තමන් සම්මා දිට්ඨිකයි කියලා හිතන්න අය තුලත් ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. ඒ ක්‍රියාත්මක වීම නිසා චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා නානාවිද පාපක අකුසල ධර්ම රාශියක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ බව දන්නේ නැතුව ඒ හොයා බලන්නේ නැතුව සම්මා දිට්ඨිය පහළ වෙන්න අවශ්‍ය ප්‍රතිකර්ම උපකාර කරන්නේ නැතුව ගත කරනකොට ඒ කිනාට යම් දවසක ඒ මිත්‍යා දිට්ඨිය හේතු කරගෙන රැස් කරගන්නා ලද අකුසල ධර්ම මේරුමටපත් වෙච්ච වෙලාව විපාක තත්ත්වයටපත් වෙච්ච වෙලාවේදී පපු යද්දෙක් ගහන අඬන්න සිද්ධ වෙනවා. ඇයි මවන්නේකට මං වගේ අසරණේකට අහිංසකයෙකුට මේ වාගේ දෙයක් සිද්ධ වුණේ කියලා. නමුත් ධර්මයේ දන්න කෙනා නම් සුතමේ ඥාන ඇති කෙනා නම් තේරුම් ගන්නවා අපි මිච්ඡාදිත්‍ති පාක්ෂිකව මිච්ඡාදිත්‍යයට සම්බන්ධ වෙලා මොන කාරණාවක් කරත් ඒකෙන් විශාල නොදන්න අකුසලයන් රාශියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ මිච්ඡා දිට්ඨිකයා දසවස්තුක මිච්ඡා දිට්ඨි වශයෙන් බුදුහාමුදුරෝ දක්වන ලක්ෂණ අනුව බලනකොට නත්ති දින්නම් නත්ති ඉට්ටම් නත්ති උතං නත්ති ඉද ලෝකං නත්ති පරලෝකං ආදි වශයෙන් මේ දීමේ යති ආනිසංශයක් නැහැ දානීය ආනිසංශයක් නැහැ යැදීමේ යානිසංශයක් නැහැ, පූජාවේ යානිසංශයක් නැහැ. නත්ති සුකට දුක්ඛතාණං කම්මාණං පලං විපාකං හොඳ දේ හොඳ විපාක නරකේ නරක විපාක කියලා දෙයක් නැහැ. මෙලවක් එලවක් කියලා දෙයක් නැහැ. ආදි වශයෙන් එය දැඩි මතද හරි වෙනවා. අතන මෙතන 6යි සඳහන් වුණේ තවත් ඉස්සරහට යනවා නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතිකා නත්ති සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමන් ලෝකංච පරන් ලෝකංච සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදෙන්ති කියලා මවෙක් නැත පියෙක් නැත එහෙම නැත්නම් ඕපපාතික සත්වයක් නැත ඒ වාගේ මේ කුණු වෙච්ච මේ සදාචාරෙ පිරිහිච්ච ලෝකයේ මනාකොට මාර්ගයට පිළිපන්නා වූ මනාකොට මාර්ගයට වන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා එයත් අන්න මෙලෝ එලෝ දෙක දැනගෙන එයත් දැක දැනගෙන ක්‍රියාත්මක කරනවා කියලා සත්‍ය පවතිද්දී මිච්ඡා දිටික හිතනවා හැම කෙනෙක් ඇත්ත නැහැ හැම කෙනාම දූෂිතයි හැම තැනම මේ සදාචාරයේ පිරිහීමක් තියෙන්නේ ආගම ධර්මයේ පිරිහීමක් තියෙන්නේ අර වාගේ මාර්ගයට හරියටපත් වෙලා මාර්ගයට එහෙට වෙලා වැඩ කරන සම්මන් බ්‍රාහ්මණය දැන් නැහැ කියලා කල්පනා කරනවා. ඒ කල්පනා කරන සෑම වාරයක් පාසාම අපි අර අකුසල පක්ෂයට ඡන්දය දුන්නා වෙනවා. ඒ වෙනුවට අපි මිච්ඡා දිට්ඨිය ඇති කරගන්න සම්මා දිට්ඨිය ඇති කරගන්න උත්සාහ කරන වෙලාවවලදී අපිට මේ දීමේයි දානේ ඵලයක් නැත යදීමේයි ඉල්ලීමේයි දෙයක් නැත පූජාවක හරයක් නැත ආදි වශයෙන් තියෙන දේවල් අනිවාර්යයෙන්ම අපෙන් අයින් වෙලා ඒවට අපි කියන පාපක දෘෂ්ටියෙන් අයින් වෙලා සම්මාදීටටපත් වෙන බව ਸਰවඥන්සේ සහතික කරනවා. ඉතින් අපි ඒක ඊ ටිකක් කතා කරා. නමුත් ඒක පිළිබඳව පවතිනව කොමියුනිස්ට් ධර්මයේ සම්බන්ධයෙන් මෙහෙමයි කතෝලික ආගමේදී මෙවුවා ඒ අත්තු පාවිච්චි කරන්න මෙහිමයි සල්ම සරුවචනාංශේ බොහොම ප්‍රායෝගික ක්‍රමයකට පෙන්ලා දීලා තියෙන්නේ දුන්දේ ඵලයක් ඇත පූජාවේ ඵලයක් ඇත ඒ වගේම කළ කළ දේ ඵල ඵල දේ ගතියක් තියෙනවා මේ ලෝකේ පරලෝකේ කියලා දෙයක් තියෙනවා අම්මා එකක් එක්ක ඉන්නවා ඕපපාතික සත්වෙක් ඉන්නවා හරියට පණේ පා කියලා බඩට බහැලා භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියන මේ කාරණාව අපි ද්‍රව්‍යවාදී අදහසක් ක්‍රියාත්මක නොකරන පිටක් වෙනවයි කියලා හිතමු අපි දේවවාදී අදහස් ක්‍රියාත්මක කරන්නේත් නැහැ ආන්නේම සම්මාදිට්ඨිය හදන්නත් අපි උත්සාහ කරනවා අපි සීල සමාධි ප්‍රඥා වශයෙන් කටයුතු කරනවා. එතකොට කොහොමද මේ වාගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා සීලයක් සමාදන් වෙලා අනුගම්බල දෙන බතක් කාලා බණ භාවනා කරනකොට දීමේයි ආනේ ආනිසංශ ගැන අපි කොහොමද සක්‍රීය සම්බන්ධ වෙන්නේ? අපි අනුදෙන් දෙයක් කරනවා මිසක් දන් දෙන්නේ නැහැ එතකොට අපි ඒ මතින් ක්‍රියාත්මක කරවන්නේ දානයානිසංස නැහැ. දානයක් අපි දෙන්න ඕනේ නැහැ කියන අදහසද එහෙම නැත්නම් මේ සම්මාදිටිය පහළ වෙනකොට නැත්නම් සම්මාදිටිය ඇති කිරීමට කටයුතු කරනකොට අපි නොදැනගත්තට මේකේ දාන කටයුත්තක් වෙනවද කියන එක කල්පනා කරලා බැලුවොත් හරි ලස්සන ධෛර්යමත් වෙන අර්ථකථනයක් තියෙනවා මේකේ. මම නැවතත් කියනවා මම මේ කියන්න හදන්නේ මොකද්ද කියලා. මිත්‍යා දෘෂ්ටිකය හිතනවා දීමේ ආනිසංස නැත පිදීමේ ආනිසංස නැත යදීමේ ආනිසංස නැත හොඳ දේ නරක දේ කොරණ කෙරුවත් නරක කෙරුවත් දෙයක් නැත මේ ලෝකයක් නැත පරලෝකයක් නැත කියලා කියනවා. අපි කියනවා අපි මතවාදී වශයෙන් එහෙම නෑ අපි දීමේ ආනිසංස පිළිගන්නවා. අපි යදීමේ පිදීමේ ආනිසංස පිළිගන්නවා. අපි කළ දෙල දේ ඵලඵල දේ කියන එක පිළිගන්නවා. අපි එළෝ මෙළෝ පිළිගන්නවා. අම්මේ කපේ පිළිගන්නවා. ඕපවාතික සත්වෙක් පිළිගන්නේ නැත්නම් බණ භාවනා කරන වටිනා ඇත්ත ලෝකේ ජීවත් වෙන බව පිළිගන්නවා. ඒක කොහොමද මෙහෙම භාවනා කරනකොට අංග සම්පූර්ණ වෙන්නේ? අපෙන් දානයක් සිද්ධ වෙනවද මෙහෙම බණ භාවනා කරනකොට? ඉතින් උඟ දෙනකොට හිතෙන් ඉඳ තියෙනවා දානයක් නෙවෙයි වෙන්නේ අපි අනුන් දෙන දානයක් වළඳලා වැඩ කරන්නේ ඒ නිසා අපෙන් දාන සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේක බරපතල ප්‍රශ්නයක්. මොකද මට මතකයි මම පැවිදි වෙන්න එනකොට මේ ඕලන්ද ජාතික මහත්තයෙක් ආවා. මට වැඩිය බාලයි. ඉතින් මම ආවට පස්සේ අපි දෙන්නටම ඉස්සර උපාසක මහතුරුට පින්න පාතෙන්න නැහැ. බාස්කට් එකේ දාන උඩට ගෙනියනවා. ඉතින් අපි දවල් 10 වලට ඇවිල්ලා අපි දෙන්න බාස්කට් එක දෙකට බෙදාගෙන උපාසක කාමරේ ඉඳගෙන දානේ බලනවා. දවස් සුමානියයි වැළඳුවේ ඒ උපාසක මහත්තයා කිව්වා මට ඉන්න බෑ කියලා. මම ඇයි කියලා මෙහෙම නිකන් දෙන දේ කාලා ඉන්න එක අපේ හැදියාවත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම ගොඩාක් ශ්‍රම දානය කරන්න වෙනවා මට අනුන්ට උදව් කරන්න වෙනවා මම යනවා සායි බාබා මධ්‍යස්ථානට ගිහිල්ලා මාසයක් විතර වැඩ කරලා ඉන්න ඕනේ මේ නිකන් දෙන දේ කාපු එකට ණය ගෙවන්නේ කියලා. ඉතින් මම දන්නා ක්‍රමයට කිව්ව නෑ ඊට වැඩිය ලොකු විදිහකට මේකේ ණයක් ගෙවෙනවා ලොකු දානයක් මේකේ තියෙනවා කියලා හැබැයි මට එච්චරම ඒත්තු ගන්න ගන්න බැරි වුණා අනිත් එක <coughs> අපිටත් ඒ දවස්වල ඉඳලම තිබුණා <coughs> භාවනා කරන අයට කතා කරන්න එපයි කියලා. ඉතින් මට එක පාට වැදුණා දැන් මම මේකට කොහොමද මට උත්තර දෙන්නේ? ඇත්තටම එදා ඉඳලා අද දක්වා මම වළඳන්නේ අනුන් දීපු දේවල්. එතකොට මේ කටයුත්ත හරහා දානය සිද්ධ වෙනවා. මේ භාවනා කරනකොට දානය සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කර්මේ සහ කර්මඵලයේ ඇදහිම් පිළිබඳව සීල සම්බන්ධයෙන් අපි මොකද්ද කරන දේ. ඒ මොකද මට මගේ නෑදෑයව සහෝදරට බයින එකක් තමයි මං වගේ කෙනෙක් මේ වගේ කැලේකට රිංගලා මේ ගත කරන ජීවිතයට වැඩිය ලොකු සේවයක් කරන්න තිබුණා කියලා මම රස්සාවක් කරනවා. ඉතින් ඒ නිසා මට චෝදනා කරනවා මම මේ Tamanගේ ආත්මසුද්ධිය ගැන විතරක් කල්පනා කරලා තන්නිකර ආත්මార్థකාමී ජීවිතයක් ගත කරනවා. ඉතින් ඒක ඒගොල්ලෝ හිතන්නේ මිච්ඡාදිත්‍යයක් කියලා. ඒගොල්ලෝ හිතන්නේ සම්මාදිත්‍යයක් කියලා. මොකද ලෝකේ පවතින ආර්ථික ක්‍රමයට. මම මේ පෙන්වන්න හදන්නේ එහෙමැත්තෝ චෝදනා කරත් Tamange හිත Tamanට දෙස් දුන්නත් කිට්ටු අන්තය මේ බණ කිව්වත් බුදුහාමුදුරුවෝ කොහොමද මේ වගේ භාවනා කරන්නේ කරහා දානයක් අර්ථකථනය දෙන්නේ කියලා. කොහොමද සිද්ධ වෙන බව පිළිගන්නේ කියන එක බැලුවොත් භාවනා පැත්තෙන් හරි පුදුම ධෛර්ය කරන ගතියක් තියෙනවා. අපි නිකමට උදාහරණයක් වශයෙන් ගනිමු. මේ වගේ වැඩ පිළිවෙලට එන මේ දවස් කීපයකට එන කෙනෙක් හෝ වෙනදා මේ මෑණි කෙනෙක් හෝ නැත්නම් ස්වාමීන් වහන්සේ නමක් හෝ මේ කටයුත්තකට එළඹෙනකොට පෙළඹෙනකොට උඩා වූ හෝ වේවා මහත් වූ වේවා ඥාතීන් පිසක් අතාරින්න වෙනවා. උඩා වූ හෝ වේවා මහත් වූ වේවා භෝග පරිවට්ටයක් භෝග ප්‍රමාණයක් අතාරින්න වෙනවා. ඉතින් මේක තමයි අබිනිෂ්ක්‍මණය කියන්නේ. ඉතින් මේක පොඩි දානයක්ද? අපිට ඒ ණයදාය ගැන ආසාරේ තිබුණා නම් වස්තු භෝග ගැන හිත දුක් ගන්නවා නම් අපිට මේන් පැත්තකට එන්න පුළුවන්. ඒ පැමිණීමම ඒ අතහැර දැමීමම අපි නැවත කිල්ල අල්ලනවා වෙන්න පුළුවන්. නාල්ලනවා වෙන්න පුළුවන්. නමුත් හිත හිත නිෂ්කලංක කරගෙන බණ භාවනා කෙදෙන්න ගිහිලා අරවා ගැන කල්පනා නොකර ඉන්නවා කියන එක <coughs> පුංචි පහේ දානයක් නෙවෙයි. ඒක අපි නිතර කල්පනා වුණේ නැතුවට කල්පනාට ගත්තට කිසි පාඩුවක් නැති කතාවක් මම මේ කියන්නේ. ඊට පස්සේ අපි හිතමු <coughs> හොඳයි එහෙම අපි මේ නිවන් දකින්න ඉතින් භාවනා කරන්න එහෙම නැතු බෑනේ කියලා අපි ඇවිල්ලා පාඩු නැයි කියලා. ඊට පස්සේ අපිට උපදෙස් ලැබිලා නිදර්ශනයක් වශයෙන් ගන්න භාවනා කරන්න වාඩි වුණයි කියලා. වාඩි වුණාට පස්සේ අපි මේ පට්ටලේ හොඳට වාඩි වෙලා හොඳට හරි පරි ගහලා සමබර වෙලා සැහැල්ලුවට ඇස් දෙක වහගෙන අපි යම් චිත්තක්ෂණයකට මම දැන් මෙතන කියලා ඉන්නවයි කියන එක හිතනයි කියලා හිතමු. හිතනවා නෙවෙයි ඇත්තටම අත්දකින්නයි කියලා. යෝගාචරය හොඳට පටල වඩලා දවස් දෙක තුනක් භාවනා කරලා නැත්නම් පරියන්ක හතරකට පහකට පස්සේ හරි එක චිත්තක්ෂණයක Tamanට හොඳට පිරිච්ච ගතියට තේනවා මම දැන් මෙතන ඉන්නවයි කියලා. ඒ වෙලාවේදී ඒ යෝගාවචරය දන්නවනම් දැනගත්තට පාඩුවක් නැහැ දැනගන්න හොඳයි කියන එකයි ඉතල මම මේ කියන්නේ. එහෙම කයට හිත ගන්න මේ මොහොතට හිත ගන්න මේ තැනට මේ ඉන්න ඉඩමට හිත ගන්න මුළු ලෝකෙම දන් දෙන්නේ නැතුව කරන්න පුළුවන්ද කියලා හිතන්න. මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයෙන් පිට මොන දෙයක් ගැන හරි කල්පනා වෙනවා නම් කදාකත් හිත වර්තමානට ගන්න බෑ. ඒ නිසා එක චිත්තක්ෂණයකට අපි මම දැන් මෙතන කියන තැනට ලිග්ගල් තුනක් උඩ මුට්ටියක් පට්ටල කරා වගේ චන සම්පatti ඉපෙව්වයි කියලා කියන්නේ මේ ගත්ත සීමාවට හිත පිඩු කරනවා මේ ගත්ත සීමාවට හිත මානසිකාරය යොදවනවා එතකොට මුළු ලෝකෙම අමතක කිරීමක් වෙනවා කියන එක ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන්. <clears throat> ඒක මේ විදිහට කියන්න පුළුවන්. තමයි යම් දන්නා වූ යම් දෙයකට සතිමත් වෙන්න නම් සේසු සියලු ලෝකයට අසත්‍යමත් වෙන්න ඕන. මේක විශාල දානයක්. ඒක කරන්න බැරි නිසායි අපි මේ මේ සතිමත් වෙන්න කියලා කයට ගත්තට ඊයේ ගැන කල්පනා කරනවා හෙට ගැන කල්පනා කරනවා අනුන් ගැන කල්පනා කරනවා වෙන තැන් ගැන කල්පනා කරනවා කියන්නේ ඒව අතහැර ගන්න බැරි තරම් ඒවට තණ්හාව තියෙනවා ඒව අතහැර ගන්න බැරි තරම් ඒවට ආසාව තියෙනවා ඒව අතහැර ගන්න බැරි තරම් මාන්නේ තියෙන නිසා අපිට වර්තමානට හිත ගන්න බැරි ඒක සාධාරණයිනේ මොකද අපි මේ ටිකක් හම්බ කරපු දේවල්නේ නමුත් අපි කවදා හරි සම්මාදිට්ඨිය විහිදන්න හිතාගෙන මම දැන් මෙතන කියන චිත්තක්ෂණ සිත ගත්තොත් එතන පුදුමාකාර දානයක් සිද්ධ වෙනවා. ඇසිස් මස්ලේ දන් දුන්නේ නැති එක විතරයි ප්‍රශ්නේ. ඒ මොකද හිත පිටලා තියෙන ඇසිස් මස්ලේ වල අනික සියල්ලම දන් දෙන්න නැතු එක චිත්තක්ෂණයක්වත් බෑ. මම දැන් මෙතෙන්ට එන්නේ. ඒක කොච්චර අමාරුද කියන එක තේරෙයි අපේ හිත කොච්චර අමාරුද මම දැන් මෙතෙන් ගන්න. නමුත් හැකියාවක් තියෙනවනේ. පුළුවන්නේ ආ නිච්චරයි බුදුහාමරට පෙන්වන්න. ඕනකමක් තියෙනවනම් සම්මාදිට්ඨියක් තියෙනවනම් කලබුරුද්දක් තියෙනවනම් ලෑස්තියක් තියෙනවනම් ලෑස්තිලා යනවනම් මේ පරියන්කක ඉන්නකොට චිත්තක්ෂණයක් දෙකක් තුනක් හතරක් පහක් හයක් තප්පරයක් දෙකක් විනාඩියක් දෙකක් ඉන්න පුළුවන්. ඒ ඉන්න වේලාවේදී මම දැන් මෙතන ඉන්න හැම චිත්තක්ෂණයකම Taman දැනගත්තත් නොදැනගත්තත් ඒ දානේ සිද්ධ වෙලා ඒක නිසා සර්වචන්සේ සඳහන් කරනවා ඒ වෙලාවට මිච්ඡා දිට්ඨියක් නිසා වෙන්න තිබිච්ච ඊය ගැන හිතන හෙට ගැන හිතන අතන ගැන හිතන අරයා ගැන හිතන හිතවිලි බුදුමාකාර පව් ගොඩක් අපිට ඇති කරනවා බුදුමාකාර කෙලෙස් ගොඩක් ඇති කරනවා කරල් තියාගෙන යන්න බැරි තරම් කෙලෙස් අපිට ඇති කරනවා මේ වර්තමාන මොහොතේ හිත නැති වෙලාවක. අපි ඒක දන්නේ නැහැ මොකද ඒක අපේ ජීවන රටාව නිසා. නමුත් කවදා හරි සත් මේ සම්මාදිට්ඨිය පිහිටවන්න කියලා මම දැන් මෙතන කියන තැනට ගන්නවා ඒක ලොකු දෙයක් ඒක ලොකු සම්මාදිට්ඨියක් කියලා. ඒක එන්නේ වැඩි වෙනවා නම් ඒ වැඩි වෙන සෑම චිත්තක්ෂණයකම අපි මුළු ලෝකෙම දන් දුන්නා වෙන නිසා උඩට මතක තියාගන්න ඔය හාමුදුරු තුන් හතර නමකට ගණන් කළා සංගීක දාන දුන්නාට වැඩිය රුපියල් ගණන් කළා අතෙන් මෙච්චර දුන්නාට වැඩිය මේක මුළු ලෝකෙම දීමක්. එනිසා එවැනි චිත්තක්ෂණයක හම්බ කරන කුසලය මේ මීටර මහ කන්දට වැඩිය වැඩියි. ඒ කුසලයට කියන්නේ අසීමිතයි, අප්පමේයයි, ප්‍රමාණ කරන්න බැරි කුසලයක් හම්බ වෙන්නේ. නමුත් අපේ එදිනෙදා බුද්ධ ආගමේ අපිට මේක කියලා දෙනවද? අර පින් පෙට්ටියට සතපනහක් දානකොට හම්බෙන කුසලයක්. ඒක චිත්තක්ෂණයක මම දැන් මෙතන ධානයින්ට ලැබෙන කුසලයක් දෙක අතර වෙනස සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කණ්ණාඩි හරහා බලනකොට ඒ අරකෙමුත් කුසලයක් නම් සිද්ධ වෙනවා තමයි. නමුත් මෙතෙන්දී සිටින කුසලයේ බුද්ධජානනා සඳහන් කරන්නේ ප්‍රමාණ කරන්න බෑ. ඒ නිසා අපිට අමිල ගතිය නිසා අපි ඒක නොසලකා හිටියට කවදා හෝ අපි ඒක දැනගෙන සමාදන් වෙලා රකින්නේ මේ වගේ පැත්තකට වෙලා බණ භාවනා කරන වෙලාවේ. ඒ නිසා දානීය සිද්ධ වෙන්නේ නැහැයි කියලා අපි අනුන් කන දෙයක් කාලා දෙන දෙයක් කාලා ජීවත් වෙනවයි කියලා හීනමානයක් ඇති කරන්න මේ තියෙන උත්තර මතක තියාගන්න ඒ මිනිසුන්ට මොකද්දෝ දැනීමක් තියෙන නිසා මේ විදිහට භාවනා කරන මිනිසුන්ට උයලා ඛණ්ඩ දීලා වඳිනවා. ඔකටයි බෞද්ධ සදාචාරය කියන්නේ. ඔකටයි බෞද්ධ හැදියාව කියලා කියන්නේ. ඔකටයි බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ. ඔකටයි මහත්මකම කියලා කියන්නේ. අන්න එවැනි සංස්කෘතියක ඉන්න නිසා අපි කවදාකවත් නරකයි එහෙම ගත කරන එක චිත්තක්ෂණයක් ඔය සාමාන්‍ය පින්කටට සතපනක් දාන කතාවෙත් <clears throat> කත්න පින්කම් මෙච්චර කොල්ලා තිනවා අටපිරිකර මෙච්චර පූජා කරලා තිනවා සිරිපාතර මෙච්චර ගිහිලා තිනවායි කියන ගණන් කිරිලත් අතර විශාල වෙනසක් තියෙනවා. අපි හිතමු ඒ නිසා චිත්තක්ෂණ දෙක තුනක් ඉන්න පුළුවන් හතරක් පහක් ඉන්න පුළුවන් පහක් හයක් ඉන්න පුළුවන් එnde ende ende ende තමන්ගේ හිත අර වර්තමාන මොහොතේ පිහිටනවා නම් ඒක කොච්චර කුසල රාශියක් ඇති කරනවාද ඒ වගේ මේ සඳහා දෙවැන්නේගේ බලපෑමක් නැහැ නේද මේක සඳහා අවශ්‍ය කරන සම්මාදිටිය පමණක් නේද කියලා කිව්වොත් මේක තේරුම් ගත්තොත් මේ ඉන දවස් 4-5 ඇතුළත gedara ඉඳද්දි තමයි පොල් ගාන ගමන මම දැන් මෙතන කියන ගන්න පුළුවන් නේ එහෙම නැත්නම් වැසිකිලි කරන ගමන මම දැන් වැසිකිලි කරනවා මෙතන මම ඉන්නවා කියලා ගන්න පුළුවන් මම මූත්‍රා කරන ගමන මම ඉදිරිපිට බලන ගමන් මම පැත්ත බලන ගමන් මම අත දිගාරන ගමන් අත නමන ගමන් කොයි වෙලාවක හෝ පුළුවන් තරම් චිත්තක්ෂණ ප්‍රමාණයක් සම්මාදිටු පැතර දාගන්න පටන් අරගත්තොත් අද මේ පැල කරන බීජය කොච්චර අතුවිති පිහිටි වැඩේ කොච්චර මල් පැල ගන්නවේද ඒ ගත කරන සෑම චිත්තක්ෂණයකම මුළු ලෝකෙම දන් දීමයි ලෝකෙම දන් දීමෙන් ලබන කුසලයේ ලබන ඒක නිසා දස දාන වස්තු වශයෙන් අන්න පාණං ගරං වත්තං මාලා ගන්ධ විලේපණං ආදි වශයෙන් කැම බීම මල් ගන්ධ විලවුන් ඉඳුන් හිතුන් ආලෝක දාන යාන වාහන දාන කියලා අපි නම් කරනවා. ඒ නම් කරන දේවල් වලට වැඩිය නම් කරන්න බැරි විස්පොත් තරම් ප්‍රමාණයක් දීලා දානවාද අපි ඒ චිත්තක්ෂණයක් හිතනවාද කියලා ගත්තොත් ඒ හැම වෙලාවකම ලෝකෙම දන් දුන්නා වෙනවා. මේකට සමහරව බය වෙන්න ඉඩ තියෙනවා. සත්පුරුෂයාට ලොකු සන්තෝෂයකට කාරණා. ඊට පස්සේ අපි හිතමු තා පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා මේ හොඳ දෙයක් කරොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දෙයක් කරොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන කර්මේශා කර්ම ඵලය. එනිසා කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියලා මේකට කියනවා. අන්නේ සම්මාදිට්ඨිය හැටියට නම් අපි පිංකම් කරන්න දඟලනවානේ. මේ හොඳ දේ කරන්න දඟලනවානේ. නමුත් මේ පැත්තට හරලා බලන්න. කොයි පැත්තටද එක තැනක වාඩි වෙලා මම දැන් මෙතන කියන තැන ඉන්න සෑම චිත්තක්ෂණයකම පවුකන් නොකිරීම සිද්ධ වෙනවනේ. මේක සමාදන් වෙන්න අපි දන්නේ නැත්තේ මොකද ආගම විසින් පින්කම් කිරීම ඉස්සර කරලා පෙන්නලා දීලා තියෙනවා බුදුහාමුදුරන්ට ඕනලා තිබුණේ පවුකන් නොකරන සමාජයක් පවුකන් නොකරන මානසිකත්වයක් ඇති කරගන්න. නිසා අපි පිංකම් කිරීමේ සූදුවකට බහැලා තියෙනවා අනික් කෙනා පරයාගෙන පිංකම් කරන්න. නමුත් අහු නොකර සිටීම නැත්නම් සබ්බපාපස්ස අකරණම් කියලා සියලු බුදුරන් වහන්සේලාගේ උපදේශය. ඒතම් බුද්ධහාන ශාසන අන්න අර විදියට මම දැන් මෙතන ඉන්න වෙලාවක බලන්න ශ්‍රමණක් බ්‍රාහ්මණයට හරි අන්‍යාගමිකයෙකුට හරි අපිට චෝදනා කරන්න පුළුවන් කියලා අපි අකුසලයක් කරනවා කිය. කායික දුස්චරිත නැහැ, වචී දුස්චරිත නැහැ, අඩු ගානේ මනෝ දුස්චරිතත් නැහැ. නිසා මේ වෙලාවේදී අපි යම් විදියකට සීලයක පිළිහිටලා කිසිම සතෙක් හානි කරන්නේ නැතුව සතෙකුට ප්‍රාණඝාතයක් හිතන්නේ නැතුව හොරකමක් ගැන හිතන්නේ නැතුව කාමීත්‍යචාරයක් නොකර බොරු කේලම හිස් වචන පරස වචන නැතුව කායික වාචික ක්‍රියා නතර කරගෙන එක චිත්තක්ෂණයක් ඉන්නකොට ලැබෙන කුසලය බුදු කෙනෙක් දකිනා ස්වරූපෙන් දකින්න දන්නවනම් සම්මා දිට්ඨියකින් දකින්න දන්නවනම් අපිට තේරෙ මෙතනින් එළියට ගියාට පස්සේ අපිට කොයි තරම් වචන කතා කරලා අපි පව කරගන්න වෙනවද? කොයි තරම් ක්‍රියා කරන්න හදලා පව කරගන්න වෙනවද? කෝ අපිට සාතිකයක් එළියට ගිහලා. ඒ වෙනුවට මෙතෙන් දැයිලා අතප්පිට අතත් යන සමබරව වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කිව්වට පස්සේ බුදුමාකාර සීලේ ආරක්ෂාවක් ඇති වෙනවා. සීල කියන්නේ ඇත්තටම කාය දුස්චර්ත, පති දුස්චර්ත නතර කිරීමට. නමුත් මෙතන කාය ක්‍රියාවක් නැහැ. වචී ක්‍රියාවක් නැහැ. මනසත් අඩු ගන්න චිත්තක්ෂණයකට එක තැන් වුණාට පස්සේ ඒ මනුස්සයාගේ සීලය සුපරිසුද්ධයි. කිසිසේත්ම කාටවත් චෝදනා කරන්න බෑ. ඉතින් එතකොට මට අර මගේ කිට්ටුවන්තෙන් කරපු චෝදනා වෙන්න පුළුවන්. හරි උඹ උඹේ වැඩක් බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් උඹ මේ උඹේ ආත්මార్థකාරණීය මේ සිල්පල රැක්කට මේ කෙරෙන දෙයක් නැහෙනේ. ලෝකෙට කරන උදව්වක් නැහෙනේ කියලා හිත දෙස් දෙන්න ඉඩ තියෙනවා නැත්නම් අපිට අනිත් අහල පහල ඉන්න අය චෝදනා කරන්න ඉඩ තියෙනවා. නමුත් සරුවචනාංශ මේක නිකන් වස්තුස් කැපෙන්න වගේ එහෙම නැත්නම් පිපිඤ්ඤා ගෙඩියක තීත්ත අරලා ඉන්න වගේ උන්වහන්සේ ඡේදක සූත්‍රයේදී මතක් කරනවා ඡේදක කියන මිනිසයා පිළිතරස් වෙලා සර්කස් බලන්න ලැහැත් වෙනකොට තමන්ගේ ගෝලයාට කියනවා මම මගේ කර උඩ උණ ගහක් බැලන්ස් කරනවා ඔබ උඩට නැගලා උණ ගහ උඩට නැගලා ඒකේ සමබර කරන්න පුළුවන් බව වෙන්න බං. අපි දෙන්නගේ සමබර භාවය දකිනකොට මිනිස්සු අපිට තෑගි දෙවි. අපිට මේ සර්කස් බල්ල සල්ලි දෙවි. ඒ නිසා ඔබ උඩට නැගකට පස්සේ පුළුවන් ප්‍රමාණයෙන් උත්සාහ කරපම් ආව අරසා කරන්න. නැත්නම් මගේ බැලන්ස් එක අරසා කරන්න. මම පුළුවන් තරම් උත්සාහ කරනම් උඩ ඉන්න උඹේ බැලන්ස් එක අරසා කරන්න. අන්නේ අන්නේ පොරොන්දු මත නැගපන් කියලා තමන්ගේ ගෝලයාට දෙනවා. උපදේශයක්. මගේ සම්වර භාවය ගැන වගවයන් මම උඹේ සම්වර භාවය වග වෙන්නම් කියලා. ඒක ගෝලයා කියනවා මේ ගුරුතුමනි අවසරයි මට මට නම් ෂුවර් නෑ ඔබතුමාගේ බැලන්ස් එක ගැන වග වෙන්න මම උඩ ගියාට පස්සේ මගේ බැලන්ස් එක මම බලා ගන්නවා ඔබතුමා ඔබතුමාගේ බැලන්ස් එක බලා ගත්තොත් නම් අපිට ජාම බේර ගන්න පුළුවන් වෙයි එතකොට නම් මිනිස්සු සල්ලි දෙයි කියලා ගෝලයා කියනවා සරුවචනා ජතනේ පින්න පාතවයි ගිහිල්ලා අහනවා සංඝයා වාඩි කරලා දැන් ගුරුන් වහන්සේ කියනවා ඔබ මගේ බැලන්ස් එක බලපන් මම ඔබේ බැලන්ස් එක බලන්නම් කියලා. ඔබ මායව සමවර කරපන් මම ඔබේ සම්බර භාවය බලන්නම් කියලා. ඒතර ගෝලයා කියනවා සෑර්. සෑර් සෑර්ගේ සම්බර භාවය බලාගන්න මම මගේ සම්බර භාවය බලාගන්නම් කිව්වොත් ওই දෙන්නෙන් කවුද හරි කියලා. උසංශිකන කවදා හරි කරන්න පුළුවන් ඉන්නේ Taman Tamanගේ සම්බර භාවය බලන්න. එතකොට ඉබේම අනිත් එක නෑ සම්බර භාවය හරියනවා. ඒ නිසා ගෝලයාගේ කියමන හරි. ඒ නිසා මම මෙතන සීලය රකින්නවා නම් ඒක තමයි මට ලෝකෙට දෙන්න පුළුවන් උතුම්ම දෑවැද්ද. එහෙම නැත්නම් මම සතෙක් මරන්නෙක් වෙන්න ඉඩ තියෙනවා. හොරකම් කරන්නෙක් වෙන්න ඉඩ තියෙනවා. කාම විචාචාරය කරන්නෙක් වෙන්න ඉඩ තියෙනවා. බොරුවෙන් කියලමෙන් හිස් වචනෙන් පරස වචනෙන් පෙලන්න වෙනවා. දුවට මතක තියාගෙන පවක් කරන්න බෑ දෙවන්නේක් නැතුව. දෙවන්නට වද කිදීම තමයි පව කියලා කියන්නේ. දැන් මම දැන් මෙතන කියන තැනට ආවට පස්සේ දෙවන්නේ කැළම සම්බන්ධයක් නෑ මොනම සීලයක්වත් කැඩෙන්නේ නැයි නිසා ඒ චිත්තක්ෂණයේ මගෙන් මේ ලෝකේ ජීවත් වෙන කිසිම ප්‍රාණියෙකුට කිසිම හානියක් නෑ කිසිම වස්තුවකට අනාරක්ෂාවක් මගෙන් පැනෙන්නේ නෑ කිසිම විදියකට කාමාචාර ධර්ම කැඩෙන්නේ නැහැ. කිසිම විදියකට බොරු කේලම හිස් වචන පරස වචන කියන වචනෙන් අකුසල සිද්ධ වෙන්නේ මේකෙන් නිකුත් වෙන සෑම ශක්තියක්ම සෑම කම්පන වේයක්ම ලෝකේ සනසනවා. තමනුස් සනසනවා වගේම ලෝකේ සනසනවා. ඒක නිසා කවදා හෝ කිනකොට කරන්න පුළුවන් දේ තමයි පවු නොකර සිටීම. අපි නිතර බණ කියන කොටත් කියනවා අපේ ලොකු මාමා කෙනෙක් හිටියා කුඩා බණ්ඩේ කියලා. හරියට යනවා මේ අෂ්ටක කියන්නේ මුඩි කුණ්ඩ බැඳලා පරණ තාලේ මිනිස්සේ. ඉතින් අෂ්ට කියන ගත්තාම දාඩිය පියපියා බොහොම ලස්සනට ජෝඩුව මගුල් පොරුවේ තියලා ලස්සට අටමංගලෙ කියනවා. ඒ ක්ෂීරය වල හැමදාම උන්දට තමයි දෙන්නේ <coughs> මගුල් මේෂ විවුර්ත කරන්න. ඉතින් ඔය මොනවා හරි එළවලු ටිකක් කාලා ගියාට පස්සේ ළඟ ඉන්න කට්ටිය කියනවා මොකද්ද මේ මේ කොඩවන්න <coughs> ඔය වරක්කු ටිකක් තියෙනවා බීපංකෝ ඔය කුකුල් මස් තියෙනවා කාපංකෝ ඔය මාළු ටිකක් තියෙනවා කාපංකෝ ඉතින් ඔය මගුල් මේෂෙන් විවුර්ත කරන වෙලාවේදී ඔය කෑවටගේ ප්‍රශ්නයක් නැහැ මේ පණවලා පුදලනේ තියෙන්නේ කිය. ඒකට මට මම කියනවලු මං අරනේ අපේ අම්මා කියලා තියෙනවා. අනිහ <laughs> නැති වුණාට කමන්නේ මං වෙනුවෙන් මැරෙන්න හිටපු මාළුවෝ දැනටත් මූදේ ලස්සනට පීන පීන ඇවිදිනවා. මං වෙනුවෙන් මැරෙන්න හිටපු කුලෝ දැනටත් ලඳු ගානේ ඇහිඳ කනවා මට ඒක ඇති කිව්වා. අපිට කවදාද එහෙම කියන්න පුළුවන් වෙන්නේ අද තියෙන රටේ තියෙන කෑම වේලක් අහලා. ඒ නිසා යම් චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉන්නවනම් ඒ චිත්තක්ෂණේ සැනසෙන ඒ චිත්තක්ෂණේ බය දුරු කරන සත්ව ප්‍රමාණය අසීමිතයි අප්‍රමාණ නිසා පුත්‍රජානන්සේ සඳහන් කරලා තිනවා එක චිත්තක්ෂණයක් සිල් රැක්කොත් ලැබෙන කුසලය අප්‍රමාණයි අපමෙයයි කියලා මහා මහා මොදේ වතුර බුසලකින් හරි පොල් කට්ටකින් හරි මනින්න බැරුව වගේ එක චිත්තක්ෂණයක් සතුන් නොමරා සිටීමෙන් හම්බ වෙන කුසලය අප්‍රමාණ මොකද සත්ත්ව ප්‍රමාණයේ ලෝකෙම අනින්න බෑ. එක චිත්තක්ෂණයක් අපි මම දැන් මෙතන හිටියොත් අපේ කිසියම් කාගවත් දා හොරකම සිද්ධ වෙන්නේ නැහැ. මේ ගැන කියන්නේ කියලා අපේ ওই සංස්ථාවේ හිටපු ස්වාමීන් වහන්සේ නමක් කියපු කතාවක් තියෙනවා. පව් නොකරන එකම දේ තමයි හුස්ම ගන්න එක. ඉන් එහාට කරන හැම දෙයකටම පවක් වෙනවා. කිසිම දෙයක් සුද්ධ නැහැ. අපි කතාවක් කෙරුවත් වචනයක් ක්‍රියාවක් කෙරුවත් කයින් හිතවිල්ලක් හිතුවත් ඒවා සේරකම මිත්‍යා දෘෂ්ටි ගෑවිලා තියෙන තාක්කල් කෙලසිලා තියෙනවා. යම්ම වෙලාවක ඒක නෑ කියන්න පුළුවන් ඉන්නේ කායික ක්‍රියා නැති තැන, වාචසික ක්‍රියා නැති තැන, මානසික ක්‍රියා නැති තැන. අන්න ඒක තමයි ඉස්සල්ලාම අපි ආපුරාවට මංගලාවතරණේ වශයෙන් මම දැන් මෙතන කියලා කියන්නේ. ඒ නිසා ඒ චිත්තක්ෂණේ රකින්න සීලය අජිද්‍ර අකල්මාසය ආදි වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කර තියෙන සුපරිසුද්ධ සීලයක් රකින්න. ඉතින් මම මේ ටික කියලා අහන්නේ අපි මේක සමාදන් වෙනවද කියන එකයි. අපි සමාදන් වෙන්නේ මොකද්ද මේ ඉඳගෙන ඉන්නකොට සද්ද ඇහිලා හිත පිට ගියා ඕන කෑ ගහන දේවල්. ඔන්න ඉඳගෙන ඉන්නකොට වේදනාවක් ඇවිල්ලා හිත කැඩුනා කියලා ඒක කෑ ගන්නවා. ආනාපානෙ අල්ලගන්න බැරි වුණා කියලා කෑ ගන්නවා. එතන සද්ද කරදර කරනවා කියලා. අපි පවුමනේ තෝරන්නේ. පිටට එන ඔක්කොම පව් ගණන් හතර පොතේ ලියන ඉඳලා ඉතින් කියනවා අයියෝ හරි සවුත් වේ මට ඉන්නකන ඉන්න බෑ මට කොන්දරි දෙනවා මට සද්ද ඇහෙනවා මට හිතිවි එනවා කියලා. නමුත් අපි එක දවසක හෝ අවබෝධ කරගන්න පටන් අරගත්තොත් සංසාරي ඉස්සල්ලාම දඩ එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන හිටියා. මම එක දෙකක් කරගන්නවා තුනක් කරගන්නවා හතරක් කරගන්න ඕනේ කියලා. ඒ විදිහට එනේන එකේ සමාදන් වෙන්න පටන් අරගත්තොත් නන්ති දින්න නන්ති ඉත්තන් නන්ති උතන් කියන විදිහට දානය පිළිබඳව අපිට අව탁සීරුවක් Tamanගෙන කරන්න ඕන කමකුත් නැහැ නන්ති දුක්ඛ සුඛ දුක්ඛ නාන කම්මාණං පලං විපාකං කියන විදිහට සැප දුක් දෙකක් හෝ ඒකින් ඵල විපාකයක් නැහැ කියන මිත්‍යා දෘෂ්ටියේ විදියකුත් නැහැ ඒ විතරක් නෙවෙයි අපිට ලොකු ආඩ්‍ය ගතියක් එනවා මට චිත්තක්ෂණයක් මං ඉපෙව්වා මේකට අපි ශාසනය කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා ආන මෙතනින් එහාට යන්නේ නැතුව මේ වගේ පිරිසුදු පාදමක් පාදා ගන්න නැතුව හිතනවාද භාවනාවක් කරන්න පුළුවන් වෙයි කියලා. නිකුණු ගැනම කතා කර කර ඉඳලා වරදින දේවල් ගැනම කතා කර කර ඉඳලා ඒක මිච්ඡා දිට්ඨියට කොච්චර පක්ෂද කියලා බලන්න. කවදා හෝ මට පුළුවන් අඩු ගන්න දවසට එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ගන්න. ඒ දැන දැනගෙන හිත දෙකක් තුනක් වශයෙන් කරන්න යනවා නම් ඒ මොන තරම් සම්මාදිට්‍යයක් තියනවද ඒක ඔය දෙයන්නාතිගේ තීන්දුවක් හෝ අපිට නොපෙනෙන බලවේගයක් නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා අද්දුටොයි ප්‍රත්‍යක්ෂයි කියලා ඊට පස්සේ අත්තිමාතා අත්තිවිතා නැත්නම් නත්තිමාතා නත්තිපිතා කියලා කියන්නේ අම්මෙක් අපෙක් නෑ උන් ඔය හම්බ කරගෙන තියෙන දෙක අපල්ලා ඒ මිනිස්සු අපි බලාගෙන මේ කාමීත්‍ය මේ කාමී හැසිරුණා නෙවෙයි මිනිස්සු නම් වෙච්ච අහඹයක් මම මට මොකටද අම්මට අපට සැලකිලි කියලා කතාවල් කියනවා. ඉතින් ඒකත් භාවනා කරන විදිහට බලන්න මම අම්මට සැලකුවේ නෑ නේද මට තාත්තට සැලකුවේ නෑ නේද ඒ නිසා මීට වැඩිය නරකද ගිහිල්ලා උණුපැන් ඇල්පැන් සකස් කරලා අම්මට අපට සැලකන එක කියන්නේ. ඇත්ත. නමුත් සරුවචනජේ සඳහන් කළා තියෙනවා උඹ මේ ධම්මාදිත්‍යයක් පිළිටන්න උත්සාහ කරලා මේ ගත කරන මම දැන් මෙතන ඉන්නවා කියලා මේ ගන්න උපස්ථානේ බුදුහාමුදුරන් කරන උපස්ථානය. තමන්ගේ ආධ්‍යාත්මයට කරන උපස්ථානය. තමන්ගේ හිතසුව පිණිස කරන උපස්ථානය මේක කියන අත්ත කුසලයේ කියලා. එහෙම නැත්නම් අත්ත සිද්ධි කියලා. මෙන්න මේ විදිහට තමන් තමන් කරගන්න ඕන බුදුහාමුදුරෝ සහතික වෙනවා. අම්මට කරන උපස්ථානේ එතනම සිද්ධ වෙනවා. තාත්තට කරන උපස්ථානේ එතනම සිද්ධ වෙනවා. අපි කරහැරලා හිත බවක් ඉක්මා කියලා චෝදනා කරන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරනවා නම් යම් කිසි විදියකට තමයි සම්මාදිට්ඨියක හිටියොත් මිච්ඡාදිට්ඨියකින් එන්න තියෙන පෞටික ජරාදිරාවටපත් වෙනවා. හිත පුදුම ආඩ්‍ය බවටපත් වෙනවායි කියලා අපේ ඥාතින් විනය කරන දෙන උපරිම සේවාව ඥාතින් විතරක් නෙවෙයි මානව ප්‍රජාව විනය කරන දෙන උපරිම සේවාව තමයි හිත පුළුවන් නම් වර්තමාන මොහොතේ පවත්න්නේ. එතකොට අපි ඔය හිතන සෑම දාන සීල භාවනා හැම කුසලකම අවශ්‍ය මූල පදනම තියෙනවා. එහෙම නැත්නම් අපි පින් කරනවා කියලා හිතාන ගිල්ල මේ කරන දේවල් වලින් ඒ දේ වෙනවද නැද්ද කියන එක අපිට පක් සම්බන්ධ වෙන ඉතුරු පක්ෂෙන් තමයි අපිට අහන්න දීද වෙන්නේ. අපි නම් හිතාන කරනවා අපි උපස්ථාන කරනවා අපි අර දේ කරනවා මේ දේ කරනවා කියලා. නමුත් ඒ පැත්තෙන් බැලුවොත් උත්තරයෝක නෙවෙයි. නමුත් මේක නම් සාතිකයි. මොකද්ද තමන් යම් චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන දණ්ඩ නැත්නම් වර්තමානට එළඹි ගැතියක් අප්‍රමාදයක් ඇති වුණා නම් එතරින් ඇතිවෙනා වූ ඒ යහපත් කම්පන වේගය කෙලින්ම සම්බන්ධ වෙන්නේ නිවන් ලැබපු ආර්යයන් වහන්සේලාත් එක්ක විතරයි. ඒ කම්පන වේගයෙන් මේ ලෝකෙත් එක්ක කිසිම ගණතුණුවක් නැහැ. නමුත් ගණතුණු නැති වුණාට අපි කරදරීමක් වෙන්නේ නැහැ. දාන කුසලයත් ඒක සිද්ධ වෙනවා, සීල කුසලයත් ඒක සිද්ධ වෙනවා, භාවනා කුසලයත් සිද්ධ වෙනවා. එතකොට අම්මාට අප්පට සලකන ගතියත් මේකේ මොකද්දෝ ක්‍රමයකට සම්බන්ධ වෙනවා. ඒ වාගේම සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ ඕපපාතික සත්‍යෝ නැහැයි කියලා මිච්ඡා දිට්ඨිකව කල්පනා කරනවා. සම්මා දිට්ඨිය කියන්නේ බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා අපිව දන්නා ක්‍රමයට සංසේදිත ඕපපාතික මේ ආදි වශයෙන් පහළ වෙනකම ඕපපාතික කියලා පහළ වෙන ක්‍රමයකුත් තියෙනවා දිවි ලෝක වගේ වල ඒක අපිට ඔප්පු කරලා ටෙස්ට් ටිප් එකේ බබාලා වගේ ගන්න බැරි වුණාට අපිට සිද්ධ වෙනවා බුදුහාමුදුරුවෝ කියපු නිසා පිළිගන්න. ඒක නිසා අපි දන්නා සීමා පරතරය ඇතුළත ඒක තාර්කික නැති වුණාට ඒ බුද්ධ ආධ්‍යෝත්පන්න වංශලට මුරු පරාසයෙන් සර්වඥතා ඥාණයෙන් බලනකොට අණ්ඩජ ජලාරුජ සංසේචජ ඕපපාතික කියලා සත්ව කොටස් හතරක් තියෙනවා. ඉතින් ඒක දැක්කේ නැති උනායි කියලා බුදුහාමර ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ධර්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සංඝයා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි ඒක අර වගේ උපකල පෙන්වන්න බැරි වුණාට අපි ඇදහිල්ලෙන් තියාගෙන ඉන්නවා. මේක සම්බන්ධයෙන් අර පොත් කියලා බලනකොට පේනවා ඒ මිච්ඡාදිත්‍යයක් වශයෙන් ඕපපාතික සත්වයෝ ඉන්නවා කියන බව මේ ථේරවාදය ටිබෙටන් බුද්ධ ධර්මත් පිළිගත්තට මහායානයේ පොත්වල සංස්කෘත පොත්වල මේ කාරණාව නැහැ කියන. මේකේ ඒ සූත්‍රයේ කොටස සඳහන් වෙලා නැහැ කිය. ඒ නිසා හුදු බහුසුත භාවයේ සඳහා මම මේ මතක් කරන්නේ. ඒක නිසා අපි දන්නා පරාසය තුල අපිට පේන්න නැති වුණාට සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා මේ භව 30 33 තලෙහි යම් යම් භවයන්නේ මිනිස්සු පහළ වීම දෙමාපියන්ගේ සංසේජනයේ නිවේ සිද්ධ වෙන්නේ ඕපපාතිකව සිද්ධ වෙන්නේ. ඒක හරියට අපි භාවනා කරනකොට එක පාට හිතවිල්ලක් එනවා. නිදාගෙන ඉන්නකොට එක පාට හීනයක් ඇවිල්ලා අපි හීනෙට හීන ජීවත් වෙන්න හදනා වගේ දේවල් වෙනවා. ඒ වාගෙම සඳහන් කළා තියෙනවා ශ්‍රමණක් ප්‍රාගමණයෝ හරියට පාරට පෙළඹිලා සම්මග්ගතා මාර්ගයට සම්‍යක් විදිහට පෙළඹිලා සම්මාපටිපන්නා අන එපා කියන අම්මා අප්පා එපා කියාගෙන නෑදෑයෝ වස්තු සියල්ල එපයි කියාගෙන මේ මේකට පෙළඹිලා ඉමං ලෝකං මේ ලෝකයේද පරලෝකයේද තමන්ගේ සුඛී ඥාණී දැක දැනගෙන වැඩ කරන මිනිස්සු ඉන්නවා. අපිට ඒක මේ දිනුවේ සම්මත රටවල රාජධානි වල ගියාට හම්බෙන්න නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ මිනිස්සු එච්චර සල්ලි පිටිපස්සේ යද්දී එහෙම බන භාවනා කරන මිනිස්සු ලෝකේ ඉන්නවා. ඉතින් ඒක අපිට භාවනාදී තේරෙන්නේ භාවනාදී වැටෙන්නේ මේමයි අපි මේ ගෙවල් දොරවල් වල ජීවිත ගත කරනකොට මේ පව් කරමින් අමුදරුවන් රකිමින් ගෙවල් දොරවල් කරගෙන යනකොට උඟක් කාලවට ඉතින් ඒ කායික වාචික වශයෙන් ඔය පටලවිලි සිදු වෙනවනේ ඒ නිසා කවදාකවත් හිතෙන්නේ මට භාවනා කරන්න පුළුවන් වෙයි කියලා මට භාවනා කරලා ප්‍රතිඵල ලැබෙයි කියලා මොකද ඒ තරම අපේ හිත හත් දවසක් හත් අවුරුද්දක් වුණු වෙච්ච අසුචි වලක් වගේ මේක හොදලා කවදාකවත් බොන වතුර ලිදක් වටපත් කරන්න පුළුවන් වෙයි කියලා හීනකින්වත් හිතෙන්නේ මොකද දැන දැන කරන වැරදිත් තියෙනවා නොදැන කරන වැරදිත් තියෙනවා ආශ්‍රය කරන්නේ වැරදි ගොඩක් ඉන්න පිරිසක් එක්ක ඒ නිසා මේක සුද්ධ කරන්න පුළුවන් වෙයි කියන්නේ. නමුත් කවදා හරි කවදා හරි යෝගාවචරයේ දැනගෙන මේ සම්මාදිට්ඨිය වගේ වැඩක් පටන් ගන්න එක චිත්තක්ෂණයක් ඒ චිත්තක්ෂණයට එළඹ වාසය කිරීමෙන් කියලා දැනගෙන මට හෙටත් ඒකට එන්න පුළුවන් අනිද්දත් ඒකට එන්න පුළුවන් ලදලද වෙලාවෙ එන්න පුළුවන් කියලා දැනගත්තට පස්සේ ඒ චිත්තක්ෂණය පරම පවිත්‍රායි කියලා දැනගත්තට පස්සේ අපි කොච්චර කොච්චර පව් කරලා තිබ්බත් කොච්චර අපි ගැන අව탁සීරු කරත් හරියට වැඩ කෙරුවොත් ඒ චිත්තක්ෂණේ උපයන්න පුළුවන් ය කියලා දැනගන්නකොට ලොකු බලාපොරොත්තුක සියාව පහළ වෙනවා. ඒක හරීම අහගෙන ඉන්නකොටත් හරීම උනන්දු කරන සුළුයි. නිකන් ගමේ වචනෙන් කියනවා නම් දවස් කීපයක් භාවනා කරපු එක අම්මා කෙනෙක් මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි නිකම්ම නිකන් කුස්සිය අම්මලා හිටියේ මේ බණ ඇහුනට පස්සේ දැන් අපි භාවනා කරන්න බාරටපත් වෙලා ඉන්නවා. අපි හිතුවේ නෑ කවදාකවත් අපිට භාවනා අවුවේ කියලා. අපි හිතුවේ නෑ කවදාකවත් අපිට භාවනා කරන්න පින් තියෙනවායි කියලා. රිටි දෙකට ඉස්සලා ඒ තම කෙනෙක් ආවට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ ගොඩාක් මන් දන්න නිසා මම කරන්න දෙයක් නැති නිසා මම කිරුවේ ස්වාමීන් වහන්සේ වන්දනා කරලා ඉවරනට පස්සේ ගණන් කරලා හුස්ම 100ක් අරගෙන බුදියා ගන්නවා කියුවා මේ ජීවිතේ නම් මට නිවන් දකින්න බෑ මෛත්‍රී බුද්ධ සාසනයේ මට නිවන් දකින්න ලැබේවා කියලා ඔබ වහන්සේට ගන්න බුදියා ගන්නවා කිව්වා හුස්ම 100ක් අරගෙන මේ අවුරුදු 3ක් කවදාකවත් කඩන්න නැතුව මම මේක කරුවා කිව්වා මම කවදාකවත් හිතුවේ නැහැ කිව්වා මේ වගේ තැනකට ඇවිල්ලා දවස් කිහිපයක් භාවනා කරන්න හම්බ වෙයි කියලා ආව ස්වාමීන් වහන්සේ දවස් දෙකයි භාවනා කරේ මගේ හිත පුදුමාකාර විදියට පිරිසිදු වුණා මට හිතා ගන්නවත් බැරි වුණා කිව්වා මේ අපි වගේ කුසී අම්මලාට භාවනා කරලා මේ චිත්තක්ෂණය උපයන්න පුළුවන් මේ කියලා. අනේ ස්වාමීන් වහන්සේම පෙන්න පුළුවන්ද කියලා මගෙන් අහනවා. මගේ පොඩි කාලෙත් මං හිතුවා මේ මහාන වෙන්න වෙනම මිනිස්සු જાතියක් උපදිනවා. අපිට තියෙන්නේ පෞල් කාලා දරුවෝ ඇති කරලා පොතක් දෙකක් ලියලා ජීවත් වෙන ජීවිතේ පැවිදි වෙන්න වෙනම જાතියක් උපදිනවා ඇති කියලා තමයි මම හිතුවේ. ඒ වගේ මම හිතුවා මේ මිනිමරුව කියන මිනිස්සු වෙනමම මේ ලෝකේ උපදින જાතියක්. පැවිදි වෙන්නේ වෙනමම ලෝකේ જાතියක්. මම ওই දෙකටම නෑ කියලා මම හිතන්නේ. නමුත් බලනකොට මේ එකම මිනිහා තුළ තමයි මිනිමරුවක් තින්නේ මේ පැවිද්දක් තියෙන්නේ. සම්මිච්ඡා දිට්ඨියට ගියොත් කොහොම ලේසියෙන් මිනිමරුවක් වෙන්න බුණා නම් ගිරා පොතක දෙන්නේ කන්දේ උලකට කඩාන ගිහිල්ලා එකෙක් හොරමුලකට ගියා එකෙක් අරණ්‍යයකට වටනට පස්සේ දෙන්නට වෙච්ච සිද්ධිය දිහා බලනකොට එකම අම්මගේ දරුවෝ තමයි. එකෙක් හොරමුලේ අනිත් එකන ගියා වගේ මේ කොච්චර පව් කරන්නේකට වුණත් හරියට පෙත පෑදුනාට පස්සේ එමනතර තේරෙනවා අපි නොදැන හිටියට මේ ලෝකේ මන භාවනා කරන ලෝකයක් කියනවා. ඒ මනස මේ අපි වගේ හම්බ කරන්න දඟලනවා වගේම පුදුමාකාර ආශාවකින් සීල සමාධි ප්‍රඥා පුරනවා. ඒ ඇත්තෝ මේ මෛත්‍රී බුද්ධ සාසනය ගැන හිතලා නෙමෙයි කරන්නේ මේ ජීවිතේදීම මේ සාසනය ගැන හිතලා කියලා තේරෙන්නේ යත්තන්න කියලා ආශිර්වාද අරගෙන නෙමෙයි තමන් භාවනා කළා තමන්ට මේක කරන්න පුළුවන් කියලා වැටහිච්ච දවසේ. ඊටාට තේරෙන පටන් අර ගන්නවා මේ අපි දැන හෝ නොදැන පව් කරාට කවදා හෝ ඉල්ල කරලා තිබ්බොත් හිත ධර්මය අනාත්ම නිසා අපි ඥානද පිරිමිද කියලා අඩු කුලයේද උසස් කුලයේද කියලා පෝසත්ද දුප්පත්ද කියලා උගත්ද නැද්ද කියලා පැවිදිද උපැවිදිද කියලා ධර්මයේ මායම් කිරීම ආයින් කිරීමක් නැහැ. අවබෝධ චිත්තක්ෂණයකට මම දැන් මෙතන කියන චිත්තක්ෂණය හොඳට අත්දකලා බලන්න ඒක ඇතුළේදී ගෑණියෙක්ද පිරිමියෙක්ද කියලා අවබෝධ වෙනවද කියලා? අවබෝධ කරන දෙයක් තියනවද කියලා? හොඳට බලන්න මේ පැවිදි වුණා නැහැ කියලා අවබෝධ කරගන්න දෙයක් ඒක මේ වෙනසක් පාටෙන් හරි ගඳෙන් හරි වෙනසක් තියනවාද කිය? බෞද්ධ අබෞද්ධ කියලා වෙනසක් තියනවාද කිය? ඒ චිත්තක්ෂණේ නෑ ඒ චිත්තක්ෂණට අවශ්‍ය කරන එකම සුදුසුකම මනුස්සකම විතරයි. නමුත් බලන්න මිනිස්සු වශයෙන් ඉපදලා කවදාකවත් චිත්තක්ෂණයක්වත් මම දැන් මෙතන නැතුව මැරිලා යන සංඛ්‍යාව කොච්චරද කියලා. එකක් වටිනාකම දන්නෙත් නැහැ උත්සාහ කරලත් නැහැ උත්සාහ කළා හරි ගිහිල්ලත් නැහැ අනිත් එක හරි ගියත් ඒක කම්මැලිකම බයගතියකට ගන්න. ඉතින් ඒ නිසා මේ ලෝකයේ එහෙම ජීවත් වෙන මිනිස්සු ඉන්න බව එනතම මේ සම්නම්බරහක් වන ඉන්න බව තේරෙන්නේ Taman ටිකක් භාවනා කළා කවදා හරි. ඒ කපාගෙන අරමුණට බහින වෙලාව වෙනකොට තේරෙනවා උත්සාහ කරොත් සල්ලි හම්බ කරලා උත්සාහ කරොත් සල්ලි හම්බ වෙනවා. මුකක යෙදිලා ගත කරන දේවතාවට අපි බවටපත් වෙනවා. අපි ඔකට ඇඹැහිය කියලා කියන්නේ. අපි දැනගත්තත් නොදැනගත්තත් ලෝකේ ඉන්න හැම සතෙක්ම ඇඹැහියක ඉන්නේ. අපි මේ කුඩු ගහන එකට නරක ඇඹැහියක් කියනවා. බීමත්කමට නරක ඇඹැහියක් කියනවා. සූදු කෙලින එකට නරක ඇඹැහියක් කියනවා. ස්ත්‍රී දූර්තයට නරක ඇඹැහියක් කියනවා. නමුත් කොයි එකාද ඇඹැහියක් නැති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ මිච්ඡා දිට්ඨියට තමයි අබ්බැහිය තියෙන්නේ. ඒ නිසා උඹ ඒක දැනගෙන මේක සම්මා දිට්ඨියට පැත්තට යොදවපන්. ඒක කරගෙන කරන්න ඕක කස කැවුනට පස්සේ අර සූදු කිලිනික සූදු අන්තුයක් ඉන්නා වගේ. භාවනා කරන එකනත් ඒ පැත්තටම ඇදගෙන යන ගතියක් තියෙනවා. ඒ ගිය දවසට තමයි Tamanට තේරෙන්නේ මෙන්න හැබෑ වෙනසක් සංසාරේ වෙන හැටි. මෙන්න හැබෑ වෙනසක් ජීවිතේක ඇති වෙන හැටි ආන්න වෙච්ච දවසට තේරෙනවා මේ ලෝකේ සුණක් බ්‍රාහ්මණෝ ඉන්නවා. මනාලෙස මාර්ගයට පිළිපන්නා වූ මාර්ගයටපත් උනා වූ මේ ලෝකයක් පරලෝකයක් කිසියම් යන්ත්‍රෝපකරණයක් නැතුව අන්වීක්ෂක් හෝ දුරේක්ෂක් නැතුව මේ ලෝකේ තියෙන දේ ඇති හැටියෙන් දැකගෙන අභිඥාවෙන් දැනගෙන ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තියක් මේ ලෝකේ තියෙනවා විද්‍යාවට අහුවෙන්නේ නැහැ විද්‍යාවට අහුවෙන්නේ නැතුනට මේක බොරු කරන්න බෑ ආන්නේ බාටපත් වෙන්නේ තමන්ගේ සම්මාදිට්ඨිය වැඩ කරගෙන ගිහිල්ලා මේක හිත වදින වෙලාවේ තමන්ගේ ඇඟට වදින වෙලාවේදී ඒක නිසා ඔය රත විනීත සූත්‍රය නැත්නම් මේ සත්‍යවිසුද්ධි ක්‍රමයේ බුද්ධජානනාංශයේ අනුමත කරනවා මිනිස්සෙක් අර පාපතර පැත්තට මිච්ඡාදිටි පැත්තට ගත කරලා සංසාරේ මේ භවයම වඩ වඩා උපදී සම්පත්තිම වඩ වඩා ගිය මිනිස්සයා කවදා හෝ ඒකේ තියෙන මේ වෙහෙස කරගතිය නැවත නැවත මරමරා උපදින ගතිය එක තැනම වටවලල්ලේ කරකන ගතිය දැකලා වෙහෙස වෙලා කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී හොයන්න පටන් අරගත්තට පස්සේ ඒ වෙනස ඉස්ලාම හැබෑ වෙනසක් ඇති වෙන තැන තමයි සීල විසුද්ධිය කියලා කියන්නේ. සීල විසුද්ධිය කියලා කියන්නේ කර්මేశ කර්මඵලය පිළිගන්න තැන. හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල. ඒ සීල විසුද්ධිය බුද්ධ ආගමක් කියලා ගන්න නරකයි. මානවය ලෝකේ පවතින නම් යම් චර්යා පද්ධතියක් තියෙනවා. බුදුජානනාථ ඉදිරිපත් කර මේ පංචිල් පද බෞද්ධයි කියලා කියාගත්තට අශෝක රජු කියෝ අශෝක ධර්මයි කියලා. ඕන තැනක තියෙන දෙයක්. ඒ නිසා එතනින් තමයි තමන් වග වෙන්න පටන් අරගන්නේ තමන්ගේ කායික වාචික ක්‍රියා ගැන. මේකට සීල විසුද්ධිය කියලා බුදුහාම. ඊට පස්සේ චිත්ත විසුද්ධිය කියලා එකක් තියෙනවා. සිල්වතෙකුට පමණක් ලැබිය හැකියි. නැත්නම් සීලයේ ආසන්න කාරණාව කරගෙන ඉන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මම මේ මම දැන් මෙතන කියලා ගන්න චිත්තක්ෂණයක හෝ ආස්වාද ප්‍රසවාසීන චිත්තක්ෂණයක හෝ වම දකුණ වශයෙන් තේරුම් ගන්න චිත්තක්ෂණයක මට සීලෙ තියෙනවා. සීලෙ නැත්තම් මට කවදාකවත් මේ චිත්තක්ෂණයට එන්න බෑ. ඒ නිසා මම මේ වම දකුණත් බලන ගමන් එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසය පිම්බි වැහැකලීම මම දැන් මෙතන කියන දන්න ගමන් මේක සීලයක් මයි ළඟට තියෙන බවට හොඳම සාධකයක් කියලා. ඒකට හිත ආඩ්‍ය කරගත්තොත් තෙදවත් කරගත්තොත් බුද්ධජනනාංශයේ සඳහන් කළ තියෙනවා අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි ශීලා. ආනන්ද යම් කිසි කෙනෙකුට ඒ කුසල සීලයේ තියෙනවා නම් එයාගේ හිතේ විපිලිසරකම නැති කරනවා දැන් කාලේ වචනින් කියනවා නම් අසහානය දුරු කරනවා. මානසික ආතතිය කියලා එකක් තියෙනවානේ මුළු ලෝකෙම පැතිරිච්ච මානසික ආතතියේ එක පුංචි බේතයි බුදුහාමුදුරුවෝ ගාව තියෙන සීලේ. අපි සීලය රකින්න නැතුව මොන තරම් ස්ට්‍රෙස් රිඩක්ෂන් බෙහෙත් ගත්තත් මොන තරම් ව්‍යායාම කරා මොන තරම් කායින් ආශිර්වාද ගත්තත් ඒකේ බොහොම తాවකාලිකයි. නිසා අපේ පවුලක හරි කමන්නේ දන්න කෙනෙකුට කමන්නේ මේ අසහනේ මානසික ආතතිය තියෙනව නෙමෙතර නොදැනෙන්න දෙන්න තියෙන බෙහෙත් පෙත්ත තමයි පුළුවන් නම් සීල් රකපන්. මේ සීලය තමංගේ ආඩ්‍යයක් විදිහට කොඩියක් අතර ගත්තා වගේ මේක දාගනින් අරගෙන සමාදන් වෙලා රැකපන් කිව්වොත් කවදාකවත් බයක් එන්නේ නැහැ බය නම් වූ බයෙන් පදනම් කරගත්ත අසහනයක් එන්නේ නැහැ ඒ අසහනය නැතිකමයි සිතේ සමාධිය කියලා කියන්නේ ඒකට සම්මතය කියන වචනයත් පාවිච්චි කරනවා සමතේ කියන එක විස්තර කරන්න පුළුවන් අපි සබාවක සභාවක් මෙහෙවන වෙලාවකෝ සම්බන්ධ වෙලා ඉන්න වෙලාවේ සභාව පිල් දෙකට වෙලා මතිමතාන්තර ප්‍රකාශ කරන්න ගියොත් අපි කියන එකට සභාව සමතේකටපත් වෙලා නැහැ කියලා. මේ පැත්ත ඒක ඔප්පු කරන්න හදනවා මේ පැත්ත මේක ඔප්පු කරන්න හදනවා. ඒ වෙනකොට මේ සභාපතිට තේරුනොත් දැන් සභාව මෙහෙවන එක කරන තේරුනොත් දැන් මේක ඉන්න තාක්කල් කවදාකවත් වෙඩි තීන්දුවක් ගන්න බෑ. ඒසොට ඊගාට තියෙන යෝජනා ඉදිරිපත් කරන්න වෙලාවක් එන්නේ නැහැ. සභාවේ මොකක්වත් පිළිච්චක් වෙන නිසා කරුණා කරලා ඕගොල්ලෝ මේක සමතේකටපත් කරන ඉන්න ඡන්දයක් තියන්න. වැඩි ඡන්දය තියෙන කිවර කළා ඊගා යෝජනාවට යන් කියලා. මේකට අපි හිතමු සමතේකටපත් උනායි කියලා. සභාව සමජයටපත් වගේ ඒක වැඩි ඡන්දෙට දෙනවා. එහෙම නැත්නම් සියල්ලම ආ හොඳයි හොඳයි හොඳයි. කමන්නේ. අපි ඕන ඕකට දෙනවා කියලා දුන්නොත් අපි කියන සමතේකටපත් වෙනවා කියලා. ඒකට අපි හිතන මේ සමිතිය හිටියේ 50 දෙනෙක් කියලා. සමාජිකව 50 දෙන්නයි. ඒ 50 දෙන්න දෙපැත්තට අදිනවා. එක්කෙනෙක් කියනවා හරි කියලා එක්කෙනෙක් කියනවා වැරදි කියලා. ඒ තීන් දිගට එතකන් සමතයක් නැහැ. යම් දවසක අර සුළු ගානක් කියනවා හරි වැරදි පිළිස යනවා නම් අපි මේ සභා ගෞරවයෙන් ඉස්සරහට යන්න ඕන නිසා අපි මේකට යන්න දෙනවා කිව්වා මේ සමතයකටපත් උනායි කියනවනේ. ඒ සමතයකටපත් උනොත් සභාව ඉදිරියට යනවා. අපිත් හිතේ චෛතසික 52ක් තියෙනවා. කවදාකවත් සමතයකටපත් කරන්න බෑ. ඒවා වල්ලස්සෝ වගේ හැම පැත්තටම අදිනවා. එකක් එහෙට අදිනවා, එකක් මෙහෙට අදිනවා, එකක් එහෙට අදිනවා, එකක් මෙහෙට අදින නිසා හිත 52 පොලකට ඇදිලා තියෙනවා. කවදාකවත් මේක දිශාගත වෙලා නැහැ. දිශාගත වෙලා නැති තාක්කල් පොඩි ටිකක් දාපුවා මාළුව ගහන්නා වගේ හැම පැත්තෙම මේකට කෙටිලි, කෙලහිලි කරදර තමයි තියෙන්නේ. හිත සමතේකටපත් වෙනවා කියලා කියන්නේ මේ චිත්ත සෛතසික 52ම එකම අරමුණක් දිහාට යන වෙලාව. එතකොට හිතට සාන්තියක් තියෙනවා. හිත දිශාගත වීමක් තියෙනවා. අපි භෞතික විද්‍යාව ඉගෙන ගන්නකොට වේගය සහ ප්‍රවේගය කියලා වචන දෙකක් ඉගෙන ගන්නවා. වේගය කියලා කියන්නේ අසංවිධිත ජවයක්. ප්‍රවේගය කියලා කියන්නේ දිශාගත වෙච්ච ජවයක්. ඒ නිසා අපේ හිතේ හැම කෙනාටම නිවන් දකින්න ඕන ශක්තිය තියෙනවා. නමුත් මේ 50 දෙන්න එකිනෙකාට නියව ගන්නවා, විරිත්ත ගන්නවා, කණහිම ගන්නවා. එකදාක සමතයක් නැහැ. නමුත් අපි එක චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන එකට ආවනම් එතනදී හිත ඒක දිශාගත වෙනවා. දිශාගත නොවෙනකොට තමයි අතීතයට යනවා අනාගතයට යනවා වෙන කෙනෙක් ගැන හිතනවා වෙන දේවල් ගැන හිතනවා වෙන ඉඩම් ගැන හිතන වෙලාවට හැම වෙලාවෙම මේක ඇවිස්සිච්ච මීමැසි පොදියක් වගේ. මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ආපු ගම මීමැසි පොදිය ඇවිල්ලා එක තැනකට පොදි ගැහුණා වගේ වදයක් බවට පත් වුණා වගේ සමතයකටපත් වෙනවා. මෙන්න මේ සමතයකටපත් වෙද්දී ඉස්සර වෙලා මේ හිත අර කියන විදිහේ කර්මేశා කර්මඵලය පිළිගන්න සීලවන්ත තත්වයකට එනවා. එහෙම නැතුව මේක සමථයකටපත් කරන ක්‍රම තියෙනවා. හොඳට බොන්න ඕනේ. එතන ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕනේ නිදා ගන්න. ඒ වගේ සෙල්ලම් දෙක තුනක් කරගෙන තමයි අද මේ ලෝකේ දුවන්නේ. නමුත් ඒවා එකක්වත් ස්වයන් සිද්ධිව දෙවන්නේ බාහිර බලපෑම් නිසා වෙන දේවල්. ඊට වැඩි උඟාවක් ලොකු සමතයක් තියෙනවා භාවනාවෙන් කිසිම ඉන්ජෙක්ෂන් එකක් නැතුව කිසිම මන්ත්‍රව්‍යයක් නැතුව මධ්‍යසාරයක් නැතුව සමතයකටපත් වෙන්න පුළුවන් වෙලා. ඒකට ආසන්නෙන් බලපාන්නේ සීලය තමයි. නිසා යම් වෙලාවක තමන්න පුළුවන් නම් මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය එක දිගට තප්පර ගන්න පවත්තන්න එහෙනම් එහෙම ඉන්නකොට හුස්ම පෙනිලා මේ ආස්වාද මේ ප්‍රසවාස කියලා එක දිගට නූලක් දිගේ අතක් අදගෙන යනවා වගේ හුස්ම රැලි 10 15 20 එක දිගට යනකොට ඒක ඉබේම හිත නිකන් ගුණයක් ඇවිල්ලා අර විදියේ මීමැසි පුදියක් තැම්පත් වුණා වගේ Tamanට තේරෙනවා ඒකේ සමතයක් හිත වාද කරන්නේ නැහැ හිත සැක කරන්නේ නැහැ. සද්ධාව කඩාගන්නේ නැහැ. මේ ආස්වාද ප්‍රසආසයේ තැබීම ඕනේ නම් හිතාගන්න නිවනමයි කියලා. කිසිම දෝෂයක් නැහැ. උස්ම ආස්වාස වෙනකොට ආස්වාස බව දන්නේ එක නිවනම කියලා හිතාගත්තට දෝෂයක්. ප්‍රස්වාසයේ වෙනකොට ප්‍රස්වාස බව දන්නේ එක නිවනම කියලා හිතාගත්තට ප්‍රශ්නයක් නෑ. ඒකට අටුවාචාර්ය වංශලා සඳහන් කර තියෙන්නේ තදංග නිබ්බුති කියන වචනේ. එතන එතන නිවන තියෙනවා. හැබැයි ඊගාව චිත්තක්ෂණයට විශ්වාස නැහැ. ඒ වුණත් බලන්න අපි සංසාරේ ගත කරන අප මේ සීමාවක් නැතුව කායික වාචික ක්‍රියා කරගෙන අපට එක චිත්තක්ෂණයකට හෝ නිවන් ලබන්න පුළුවන්. මෙන්න නිවනේ රසය, මෙන්න නිවනේ සුවඳ කියලා. ඒක දැක ගන්න පුළුවන් නම් අපිට තේරෙන්න පටන් අරගන්න මට නිවන් දකින්න හැකියාව තියෙනවා කියන්නේ. හැකියාව නැත්තේ මීමැසි පොදිය ඇවිස්සුණු. සමතේ නැති වුණා. ඉතින් අපි උත්සාහ කරනවා ඊට පස්සේ සමතයක් ඇති වෙන තාලෙට සබාවක් හසුරුවන්න. එහෙම නැත්නම් තමන්ගේ හිත එකලස් වෙන තැනට මේ නරක දේවල් නොබලා නරක දේවල් නාහා නරක ගඳ සුවඳ නොදී නරක ඉරියව් නොදී නරක මිතුරන් ඇසුරු නොකර පුළුවන් තරම් හිත එකලස් වෙන එකතැන් වෙන ඒකාග්‍ර වෙන ජීවිතයකට අපි කියනවා භාවනානුයෝගී ජීවිතයක් ඒක වෘතු කරන තැන කියන භාවන මධ්‍යස්ථාන කියලා. බුදුසෙන්ද කියන කැලේ හොඳයි කියලා. ගහකොළ හොඳයි කියලා නැත්නම් මේ වගේ කාමභෝගිකෙන් තොර වෙච්ච ශුන්‍යagaraක් හොඳයි කියලා. ආන් එහෙම තැනකට ඇවිල්ලිවලා මේ සම්මාදිට්ඨිය ඇති කරන අදහසින් අර විදිහේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයේ ඉඳලා හොඳට හිත කය ඇතුලේ තැම්පත් වෙනවා කියන තැනට ආවොත් ලෝකෙම දන් දුන්නා කියන සතුට තියෙනවා. කය ඇතුලේම තැම්පත් වෙලා එක චිත්තක්ෂණයකින් ඒකේ ආස්වාදය ඒකේ රසය ඒකේ බුද්ධිය අයිතිවාසිකම ලැබෙන්නේ නැහැ. චිත්තක්ෂණ කීපයක් ගන්නවා ඉන්නවා. යනකොට යා ගැම්මක් ගන්නවා. යා කස කැවෙන්න පටන් අරගනවා. මට දැන් පුළුවන් එක දිගට චිත්තක්ෂණ කීපයක් වෙන්න. මට පුළුවන් එක දිගට තප්පර කීපයක් වෙන්න. මට පුළුවන් එක දිගට විනාඩි කීපයක් ඉන්න කියනකොට ඒකේ බුද්ධිය තමයි තේරෙනකොට ඒක රසයකුත් එක්කමයි එන්නේ. ඒක පිළිබඳව කාන්දම් බලයකුත් එක්කමයි. ඉතින් එහෙම එහෙම පුරුදු කරගෙන ඉන්නකොට ඇඟ ඇතුළට ගියාට පස්සේ එහෙම නැත්නම් මේ හිත ඇතුළට නැමෙනවා කියලා මේකට කියන්නේ. කය හිත ඇතුළට ඇතුළට නමාගත්ත කයෙන් සහ හිතකින් යුක්තව භාවනා කරනවා කියලා කියන්නේ. අන්නේ මේ ඉන්නකොට බොහෝ විට මේ ජීවන යාත්‍රාව පවත්වන්න කොනකන කොනකන අඩුම ලන්සුව වෙන හුස්ම හම්බ වෙන්න ඉඩ තියෙනවා. මේක බලන්න භාවනා කරනවා නෙවෙයි. ඊට පස්සේ සමහරකට එහෙම ඉන්නකොට හොඳටම નિરાයාසයෙන් පහළ වෙන හුස්ම. ආයාස කෙරුවොත් හුස්ම කලබල කලබල වෙනවා. සත්වෝද්‍යාන කියලා සත්තු බලනකොට ඒ ඉන්නේ සත්තු මහ කලබලයි. මොකද මිනිස්සු දැකලා නැහැ මේක වල සත්තු ටිකක් ගෙනලා කූඩු කරලා එවනේ කැලේට කියලා සත්තු බලනකොට අපිට සිද්ධ වෙන්නේ අපි හැංගිලා සතාගේ ස්වභාවික පරිසරයේ සතා ඉන්න හැටි බලනවා වගේ අපිට සිද්ධ වෙනවා ආනාපානෙට කූඩුවක දාපු සත්වෝද්‍යාන සතෙක් බලනවා වගේ නෙවෙයි. Taman කැලේට කියලා Taman කැලේ හැංගිලා ස්වභාවයෙන් හැසිරෙන හැටි බලන්න. ආන්නේ විදිහට රෝස්මතියා බලන්න ඉන්න පුළුවන් වෙන්නේ ඇඟ ඇතුළට ඇරගෙන ඒකේ හොඳට හිත සමතේකටපත් වුණාට පස්සේ තමයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් වතුරකඩකට එබිලා බලනකොට වතුරකඩ චලනයේ කම්පන වෙන මතු පිටක් තියෙනවා නම් තමන්ගේ රූපේ ලස්සනට පේන්නේ නැහැ. වතුර එහෙම තැම්පත් වුණාට පස්සේ තමන්ගේ ඡායාව පේන්න පටන් ගන්නවා. එතකන් කරන්න තියෙන්නේ මොකද්ද? අර හොල්ලන්නේ නැතුව වතුරක තියෙන එකයි. ආන්නේ වගේ මේ එක මොහොතක් හරි මෙතන මම ඉන්නවා කියන එක ලොකු විනක්. ඒක දිගට ඉන්නක ඊට වැඩිය පිනක්. එතකොට ඔන්න පෙනේ. මොනවද පේන්නේ? භවය. ප්‍රාණි. පැවැත්ම. ඒ පැවැත්ම තියෙන්නේ මේ සුවාසය අදින්න වගේ තී හුස්ම ගන්න ඕන. ඉන්ද්‍රපත්තු කරන හුලං ගහන්න ඕන වගේ. මයිනම අදින්න වගේ ඉතින් හොස් හොස් ගාලා පටන් අර ගන්නවා. ඉතින් ඒ හැම හුස්මක්ම එනකොට මේ ආස්වාද මේ ප්‍රස්වාස කියලා දැනගන්න අසුළු තැනට එන්න පුළුවන් වුණොත් හැබැයි අපිට කිසිම සතේකවත් ලාභයක් හම්බ වෙන්නේ නැහැ. සත්කාරයක්වත් නැහැ, සම්මානයක්වත් නැහැ. මොනම දෙයක්වත් ලැබෙන්නේ නැහැ. නමුත් සරුවචනාංශය සඳහන් කරලා තියෙන සම්මා දිට්ඨිය විශාල දියුණුවකට යනවා කියන. ඒ නිසා පසු කාලීන ආචාර්ය මහන්සලා සඳහන් කරලා තිනවා නාම රූපාණ යථාව දර්ශනයි දිට්ඨි විසුද්ධි නාම. මතුවෙන මතුවෙන සංසිද්ධියේ මෙන්න මේ කොටස නාම කොටස මේ කොටස රූප කොටස කියලා සිද්ධියක් ඇති වෙන්නේ ಜಾති දෙකක් ඕනේ කියලා තේරුම් ගන්න එක තමයි පළවෙනිම සම්මා දිට්ඨිය. වෘෂ්ඨ දෙකක් ගැටෙන්න ඕනේ ස්පර්ශයක් වෙන්න. රූපයක් වෙන්න ඇහැයේ ඡායාවයි, ඇහි ඔපයයි, ඒ බාහිර රූපෙකුයි ඕනේ. සද්දයක් ඇහෙන්න කනේ ඔපයයි, ශබ්ද තරංගෙකුයි ඕනේ. නාසයේ ගඳක් දැනෙන්න නාසයේ ගඳ සුවඳ දැනෙන ගතිය සංවේදී භාවයකට කියන ඔපේ කියලා. ඒකත් ඕනේ ගඳ සුවඳ උපදින වස්තුවක් ඕනේ. දිවට රස දැනෙන්න රසනහරයි අපිට බාහිර ඕජාවයි ඕන. මේ කයට පහසක් දැනෙන්න පිටින් මොනවාරි ඇවිල්ලා පඨවි ආපෝ තේජෝ වායෝ ගැටෙනවා. හිතට යමක් දැනෙන ධර්මයක් එනවා. මෙන්න මේ වගේ හැම සංසිද්ධියකම දෙකක් තියෙන බව තමයි මේ පළවෙනිම සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් මේ ජීවිතේ ඒකකයක් කියලා එකක් නැහැ කියන එකයි පළවෙනිම සම්මා දිට්ඨිය. අපි හිතන්නේ මේ ඒකක තියනවා කියලානේ පුද්ගලයෙක් කියලා කියන්නේ ඒකකයක්. වැඩ ඒකකයක්. අපි ඒකක කියන වචන පාවිච්චි නමුත් කිසිම තැනක ඒකකයක් නෑ ඒකකයක් නෙවෙයි පිරිතිලා තියෙන පූට්ටුවක් තියෙන. පූට්ටුවේ අඩුම ගාණ දෙකයි. ඒ දෙකෙන් තමයි සංසිද්ධියක් ඇති වෙන්නේ මේක කාල් මාක්ස් තුමා කිව්වේ thesis antithesis synthesis කියලා පවතින දෙයකට මොනවාරි එකක් වැඩිච්ච ගමන් ඇවිල්ලා ඒකෙන් එයාගේ ගමන්පතේ මාරු වෙලා අලුත් දෙයක් පහළ වෙනවා. එහෙම නැත්නම් ගිනි ගිනි ගලකට කතුරක් තිබ්බ ගම ගිනි පුපුරු විශ්ිනවා. අයිසෙක් නිව්ටන් කිව්වේ ඍජුව ගමන් කරන රේඛාවකට මොනකට වැදිච්චාම හැපිච්ච දෙයට සාපේක්ෂව මේකේ ගමන්පතේ වෙනස් වෙනවා. ක්‍රියාවට හා සාපේක්ෂ ප්‍රතික්‍රියාවක් කරනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඇහි ඔපේට රූපයක් හැල වැදිච්ච ගමන් හිත එතෙන්ද ගියොත් පෙනීම නම් වූ දෙයක් සිද්ධ වෙනවා. කන ඔපේට සද්දයක් ඇවිල්ලා වැඩිලා හිත එතෙන්ට නම් ආපాతගත වෙලා තියෙන්නේ ඇහිමක් සිද්ධ වෙනවා. නිසා කියන්න පුළුවන් රූපෙත් තිබිදී ඇහි ඔපයක් තියේදී හිත එතන තියෙනවා නම් නොපෙනී ඉන්න පුළුවන් ශක්තියක් ලෝකේ නැහැ. පේනවා පේනවා පේනවා. අවශ්‍ය කරලා තියෙන්නේ ඇහි ඔපෙයි ඒක කුප්පන්න පුළුවන් බාහිර වර්ණ රූපෙකුයි. ඒකට හිත එතන නම් මේ කාරණා දෙක එකතු වෙච්ච ගමන් අනිවාර්යෙන් පෙනීමක් ඇති වෙන එක වලක් ගන්න පුළුවන් දෙවියෙක් බ්‍රහ්මෙක් මොකෙක්වත් නැහැ. ඒ වගේම තමයි මේ එකක්වත් අඩු නම් කොහොමඩක්වත් පේන්නේ නැහැ. අපි අන්ධකාරයේ උඩ දිහා බලන හිටියොත් අහස දිහා අන්ධකාර වලාකුළක් තියෙන දවසක පෙනීමක් සිදු වෙන්නේ නැහැ මොකද බාහිර වස්තු නැහැ. ඇහි ඕපේ තියෙනවා. හිතත් හිත එතන පේන්නේ නැහැ. අපි නැත්තම් අන්ධකාර කාමරයට ගිහිල්ලා කොච්චර දේවල් බලන්න හැදුවත් වර්ණ රූපයක් නැහැ. ඒක වන රූපෙත් තියෙන හිතක් තිබුණාට පොට්ටයට පේන්නේ අන්ධයට පේන්නේ මොකද මේ ඇහි ඔපේනේ. ඒ වගේ මේ හැම සිද්ධියකම දෙකක් තියෙන බව දැනගන්නකොට මේක බැලූ බැලමට නම් බොහොම පුංචි සරල අංක ගණිතයක් තියෙන්නේ. නමුත් අපි හැම වෙලාවෙම මිච්ඡා දිට්ඨියක ඉන්නේ මෙතන ඒකකයක් කියලා හිතාගන්න. අන්නේ ඒකකයක් කියන එකට අභියෝග වෙන විදිහට පෙනීමක් වෙනකොට, ඇහිීමක් වෙනකොට, ගඳ බලනකොට, රස බලනකොට, පහස ලබනකොට, හිතක් හිතෙනකොට මේ දෙකක් දෙකක ගැටීමක් මේ දෙක වෙන්කර දැනගන්න පුළුවන් ශක්තියක් කිසිම සතෙකුට නෑ මිනිස්යාට පමණක් තියෙනවා. අන්න ඔකට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම්පර බුදුහාඳුර කියලා තියෙනවා. ඔක අල්ලන්න පුළුවන් ලේසිම තැන තමයි කයත් ස්පර්ශයත් කියන දෙන. ඇහත් රූපයත් කියන එක හරීම සූක්ෂමයි. ගෝ දක්ෂයෙකුට අර අහුවෙන්නේ කන සද්දයක් කියන එක හරි සූක්ෂමයි ගෝ සතිය තියෙන කෙනෙකුට අහුවෙන්නේ නැහැ. ලෑස්තිලා ගියේ නැත්නම් අහුවෙන්නේ නැහැ. ඒ වගේම දිවත් රසත්, නාසයත් ස්පර්ශය, ගන්ධ සුවඳ. නමුත් ਸਰවඥයන් සඳහන් කරලා තිනවා ආධුනිකයාට සතිය තව සමාධියකට සම්මතයකටපත් වෙලා නැති කෙනාට පටන් ගන්න රස්සාව තමයි හොඳ මේ කයට මොනවාරි අදින වෙලාව. ඒ නිසා මේ හුස්ම ගන්න එක බලනවායි කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව හුස්ම දැල්ල ඇවිල්ලා නාසය අග හෝ උඩුතල හෝ කිචි කවණ එක බලන එකයි. ඉඹීම හැකිලෙන් බලනවායි කියලා කියන්නේ උදරච්ඡද චලනයේ අනුව මේ අපිට දැනෙන මේ පිම්බීම හැකිලෙන් බලන එකයි. පය තියෙනකොට පොළවේ පය ගැටෙන හැටි කෙටෙන හැටි බලන එකයි. එතෙන් අපි බලන්නේ මේ පොළවක් සහ පයේ පතුලක් කියන දෙක ගැහැපෙන්නේ නැතුව ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි ඊගාවසරෙත් පය තිනකොට හොඳට බැලුවොත් ඒ ගැටීමේදී ගොරෝසු දෙයක් සියුම් දෙයක ගැටෙන ගතියද උණුසුම් දෙයක් සිසිල් දෙයක ගැටෙන බවද නිශ්චල දෙයක් චංචල දෙයක ගැටෙන බවද ප්‍රිය දෙයක් අප්‍රිය දෙයකට මොනව හරි සම්පූර්ණ පරස්පර විරෝධී දෙයක ගැටුමක් තියෙනවා මේක හරියට භාවනා කරනකොට කමඨාන් සුද්ධ කරනකොට කියන්න පුළුවන් නම් මම අය පොළවේ පය තිනකොට මට විලුඹේ තියෙන මෙලෙක් ගතියත් පොළවේ තියෙන තද ගතියත් වැටුණා. එහෙම නැත්නම් විලුඹ පොළවේ හැටියට හැඩ ගැහෙන ගතිය මට තේරෙනවා. නැත්නම් පොළව විලුඹ හැටියට හැඩ ගැහෙන ගතිය මට තේරුණා කියලා. වැල්ලේ ඇවිදිනකොට විලුඹ හැටියට පොළව හැඩ ගැහෙනවා. මේ වගේ තනි පොළවක සිමෙන්ති කරනකොට පොළවේ හැටියට විලුඹ හැඩ ගැහෙනවා. ඉතින් ඕක දකින්න උපාධිය ඕනේද? අපි ධර්ම ඉගෙන ගන්න ඕනේද? ඕක දැනගන්න ත්‍රිපිටකේ කටපාඩම් කරන්න ඕනද? සායෙන් හරි ආශිර්වාද ගන්න ඕනද? මොකක්වත් නැහැ මේ හරියටම මේ පොළොව වදිනකොට අතින් යමක් අල්ලනකොට හුස්මක් වදිනකොට මට මේ හුස්ම රැල්ල නාසිකාග්‍රේ වන්නාස්පුඩුවේ පිරිමැදෙනවා දැක්කා. ගන්නකොට පිරිමැදෙනට වැඩිය පිට කරන පිරිමැදීම දිගයි කොටයි නැත්නම් ගන්නකොට හුස්ම රැල්ල සීතලයි පිට කරනකොට උණුසුමයි ගන්නකොට සීරුවට යනවා පිට කරනකොට රැලි මාලා වර්ණම් ගොමින් යනවා ආදී වශයෙන් මෙන්න මේකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානි හරියට දෙක වෙන් කළා කියතයි මේ රූපයේ තියෙනවා උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති නිශ්චල චංචල ගති අන්නේක වෙන්කොට දැන ගැනීමට නාමය කියනවා වෙන්කොට දැනගන්න භාජනය වෙන්නේ රූප තමයි ඉතින් නාම රූප පරිච්ඡේ ඥානෙ කිව්වහම හුඟ දෙනකොට අං එනවා. ඒක මොකක් හරි රැස්වීජන එකක් වෙන්නේ නැති අං එළියට එනවා ඇති නැත්නම් මොන මොන හරි වෙනවා ඇති. මොනම දෙයක්වත් නේ Taman අත්දකපු දේ තව කෙනෙකුට ඉතාමත්ම සරලව ඍජුව වාර්තාගත කරන ක්‍රමයක්. ඒකෙදී පැති දෙකක් තියෙනවා මතක තියාගන්න. එකක් පැති දෙකක් කියලා කියන්නේ ඉස්සල පැති දෙක තමයි නාම රූප දෙක ගැටීමක් නැතුව සංසිද්ධියක් වෙන්නේ නැහැ. වෙන සෑම සංසිද්ධියකම අඩු ගන්න දෙකක් තියෙනවා කියන එකයි උතන තියෙන සම්මා දිට්ඨිය. ඊට පස්සේ මේ සංසිද්ධිය තමන් දැක ගන්න හැටි තමන් වෙන්කොට හඳුනා ගන්නා දෙයට විඥාණය කියලා කියනවා. ඊදී තව කෙනෙකුට කියන හැටි දැක්ක තාලෙටම කියන හැටි විඥාත්තිය කියලා කියනවා. විඥාති මාර්ගයෙන් තමයි තව කෙනෙකුට කියන්නේ මගේ পায় ගිනි අගුරක පෑගුණා ගිනි අඟුර රස්නේ වැඩි, পায় සීතලයි, මගේ পায় පිච්චුණා. ඒක අහගෙන ඉන්න කෙනාට එච්චර ප්‍රශ්නයක් නැහැ තේරෙනවා. ආන මේ විදිහට තමන් හුස්ම වේවා, වම දකුණු වේවා, පිම්බි මහැකිලිම් වේවා මේ කෙරෙන දේ හොඳට සතිය ඉලබලා. කියන්නේ මුළු ලෝකෙම අමතක කරලා. දෑතිම ඇල්ලුවා වගේ මේ අරමුණ දිහා බලලා ඒක නිකන් රක්විත රජ කෙනෙකුගේ ඔටුන්නේ මිනි කොණ්ඩලේ ඔටුන්න කෙලවතෙන මිනි කොණ්ඩල වාගේ. මේ දේ හරියටම සාංශුද්ධෙන් දැකලා හරියටම කාටට කියන්න පුළුවන් දවසේ එනකොට හිත පුදුමාකාර සහැල්ලුවකට එන්න පටන් ගන්නවා. මෙතෙක් අපි කරලා තියෙන දැකපු දේ බොරු කියලා තියෙනවා. එක්ක අතිශෝක්තියක් කරලා තියෙනවා එහෙම නැත්නම් අව탁ෂීරුවක් කරලා තියෙනවා. මිනිස්යාට හොන්දට මතක වෙන කවම කවදාවත් Taman දකින්න දෙයක් තව කෙනෙකුට ඒ තාලෙන් කියන්න බෑ. ඒකට යුතු මම ආයනේ රිංගනවා, එහෙම නැත්නම් මාන්නේ රිංගනවා, එහෙම නැත්නම් අතිශෝක්තිය රිංගනවා. ඒ නිසා අද ජනමාධ්‍යයෙන් කරන්නේ මෙන්න මේ කුණු හරපෙන් සල්ලි උපේරේ. අද අපි ඉන්නේ මේ ජනමාධ්‍ය යුගයක. මොනවා හරි සිද්ධි ලෝ වෙනව නෙවෙයි. ඒ එන දේවල් හරුප කරලා මේ කීයක් හරි හම්බ කරගෙන ඇවිල්ලා කාලා පුදියා ගන්න ඉතලා අර මනුස්සර ඔළුවට දාන එක තමයි ජනමාධ්‍ය කරන්නේ. අපි කොච්චර ජනමාධ්‍යයට බැඳිලා ඉන්නවද කියනවනම් වේලක් නොකා හිටියත් ප්‍රවෘත්ති නොබලනම් ඉන්න බෑ. දැන් මේ දවස්වල හරි පාඩුයි මේ කට්ටියට. මොකද මේ ප්‍රවෘත්ති ටිකක් දන්නේ මොනවද වෙන්නේ දන්නේ නැහැ රේඩියෝ එකක් අහන්නේ පත්තරයක් නැහැ. ඒක නිසා පුදුමාකාර ආසාවක ඉන්නේ ගිය ගමන් අර කුණුහරුප ටික දාගන්න. අවුරුදු 30 ගණක් ඉඳලා තියෙන පත්තර බලන්නේ. ටෙලිවිෂන් බලන්නේ. රේඩියෝ අහන්නේ මොනවාක්වත් අඩු වෙලා නැහැ. දන්නවනම් එහෙම ජනමාධ්‍යකාරයෝ මාව අස් කරලා දානවා මාව මරලා දානවා. මොකද මේගොල්ලෝ කියන්නේ අපි දෙන තොරතුරු නැතුව තොපට ඉන්න බෑ. තොපි මම කියන පදේ ගහන්න ඕන. මම කියන වෙන දැන්වීම අනුව කන්න ඕන. මම කියන විදිහට ජීවන රටාව සකස් කරගන්න ඕන කියලා අර පුංචි කාර්ය දරුවන්ට පිස්සානම් අතාද්දමයි අතාද්දමයි අතාද්දමයි කියනකොට පිස්සක් කළා අතව දාන්න. ඒ දෙල්ලම තමයි ජනමාධ්‍ය කරන්නේ. ඒ මොකද කවම කවදාකවත් ලෝකේ ඇති වෙච්ච සිද්ධියක් ඇති වෙච්ච විදිහට දකින්නත් බෑ. දැකලා විස්තර කරන්නත් බෑ. ਸਰුවඥ ඇරලා ඒකනේ සර්වඥාන්සික මේ වචනේ අවුරුදු 2600ක් ගිහිලත් මේ නොසැලී තියෙන්නේ. උන්වහන්සේ කිසිම තැනක අතිශෝක්තියක් කෙරුවෙත් නැහැ, අව탁සීරුවක් කෙරුවෙත් නැහැ. මේ ලෝකේ ඇති හැටි කිව්වා. අද චීනක් කන්නාර තියෙනවා, අන්වීක්ෂ තියෙනවා, දුරේක්ෂ තියෙනවා, පුදුමාකාර තොරතුරු තියෙනවා. නෝ බලන්නේ මෝඩෙක් නම් පේන්නේ මෝඩකමයි. කොච්චර දක්ෂ කන්නාඩියක් වුණත් ඒක බලන එක මෝඩෙක් නම් ඌට පේන එක තමයි ලියන්නේ. ඒ නිසා බටහිර ලෝකේ තියෙනා වූ මේ මිච්ඡාදිටි සංකල්පයට යකු පෙනුනා දැක්කා කියලා කියන දේවල් ඇත්ත තමයි. මේ මිනිහට ඇත්ත මොකද මේ මිනිහා බලන්නේ මිච්ඡාදිට්ඨිය හරහා. තව කෙනෙක් බැලුවොත් ඕක නැහැ. නමුත් ਸਰවඥාන්සි පොළොවේ ඇත්ත ගහලා දිවුරනවා. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ මම දැක්කා. මම හොඳින් දැක්කා. මම දැක්කේ නැහැ කියලා කියන එක බොරුවක්. මම දැක්කයි නොදැක්කයි කියලා කියන ඒකත් මගේ වැරද්දක්. මම මේක දැක්කයි කියලා උන්වහන්සේ කිව්වේ ඔය සම්මාදිට්ඨිය ඇති කරන මේක දහස් දසව දහස්වර බලන. අපිට තන්නේ බුදුන් දකපු තාලෙට හුස්මත් දිහා බලන්න පුළුවන් නම් පිටින් ගෙනාවු මතිමතාන්තර නැතුව හුස්ම ඇති වෙනකොට කොහොමද මේ හුස්ම එන්නේ? හුස්ම ප්‍රශ්වාසයක් බවට පත් වෙනකොට කොහොමද ඒක වෙන්නේ කියලා බලන එක අර මම දැන් මෙතන කියලා ගන්නවට ඒකෙම දැඩි ඒකාග්‍ර භාවයක් තමයි. ඉතින් ඒකෙදි මම දැන් මෙතන ඉන්නවා කියනට වැඩිය පොඩි ලාභයක් තියෙනවා. මොකද හේතුව ආශ්වාස ප්‍රශ්වාස කියන පළු දෙක නිසා ආශ්වාසයේදී නාසිකාග්‍රය කියනා වූ රූප ධාතුවට අර ඇතුල් වෙන වායු ධාරාව වදිනකොට ඇති වෙන ස්පර්ශය ප්‍රශ්වාසයෙන් වෙන්කොට දැනගන්න පුළුවන් නම් ඒකට කියනවා නාම ධර්මයක්. වෙන්කොට දැනගන්නා ශක්තියට කියනවා විඥානය කියලා නාම ධර්මයි. ඒ වෙන්කොට දැනගන්නා දේ කුප්පන වායෝ පොට්ටබ්බ ධාතුව නාස්කාග්‍රේ වදින එකට කියනවා රූප ධර්මයි. මෙන්න මේ නාම රූප දෙකයි කියන්නේ ආස්වාසය ඇතුල් වෙනකොට වෙන නාම රූප දෙකයි ප්‍රස්වාසය වශයෙන් පිට වෙනකොට නාම රූප දෙක අතර වෙන් කරලා කියන්න පුළුවන් නම් ඊටාත්ම තීක්ෂණ ඥානය. එලදී සීලයේ 100ක් සම්පූර්ණයි සමාධියේ 100ක් සම්පූර්ණයි දැන් සමාධියට එන්න පටන් ගන්නවා. නමුත් බලන්න ඒ විදිහට හොඳට ආශ්වාසයක් වෙන් කරලා ප්‍රශ්වාසය වෙන් කරලා කැඳේ කිරේ කැඳේ කැඳේ ගල බේරු වගේ කියනකොට අපි හිත ප්‍රශ්න කරනවා ඉතින් මොකද්ද ඔගෙන් හම්බෙන ලාභේ මොකද්ද ඔගේ දින ওই විශේෂත්වය මොකද්ද අපිට හම්මා හම්බෙට සම්මානයි මොකද හිත බලන්නෙම කණ්ඩ දෙයක් තමයි මේ ආස්වාද ප්‍රසවාස දෙකේ ඇති හැටි ඇති යථාව දර්ශනය කියලා කියනවා යථා භූත දර්ශනය කියලා කියනවා ඇති හැටි දැකීම කියලා කියනවා මේ දේ අගය කරන හිතක් නෙවෙයි අපි ළඟ තියෙන්නේ අපිට ඕනේ රුපියල් වලින් ගණන් කරන්න පුළුවන් හිතක් ඒ නිසා මේක දකින්න බැරිකමවත් නෙවෙයි තියෙන්නේ දකින්න පුළුවන් වෙයි එල්ල කරගත්තොත් නමුත් මේකද සම්මාදිට්ඨිය කියලා මේකද ඔය කියන මහා ලොකු විපස්සනා මේකද ඔය කියන මහා ලොකු නාම රූප පරිච්ඡේද ඥානය කියලා අපේ හිතේ කැමති නෑ අර කුඩල කොට්ටේ උඩ තිබ්බට ඒකේ තියෙන සැප ලබන්න. එයාට ඕනේ අන්ධකාරයයි තෙතමනයයි. ඒ නිසා කොහොමද මෙහෙව් අවබෝධයක් ගත්ත මිනිසයා දිගින් දිගටම හුස්ම බලාගෙන යන්න ජවයේ ගන්නෙ කොහොමද? ඇයි ඇයි ඒක කරන්න තියෙන උවමනාව? කොහොමද ඒ උවමනාව ගන්නෙ? බුදුහාමර පෙන්වන්නේ සද්ධාවම. බුදුන් කියපු නිසා. ධර්මයේ මෙහෙම තියෙන නිසා. ඒ සංඝ පිරිසක් මේක ගෙන ආපු නිසා සීල නොකඩෙන නිසා සද්ධාවෙන් කරන්නේ. ඉතින් කරන්නට එපා වෙනවා කම්මැලි වෙනවා. අන්නේ මේ එපා වෙන කම්මැලිකම තමයි කෙලස් කියන්නේ. ඒ සුද්ධෙම ලියාගන්න මේ හරියට වැඩේ යනකොට ඒකට සැක උපදවන ගතිය, ඒකට බය උපදවන ගතිය, ඒක අව탁සීරු කරන ගතිය තමයි කෙලස් කියන්නේ. ඒ කෙලස් කවදාකවත් කතෝලික මිනිසෙක් ඇවිල්ලා අපිට කරන හානියක් නෙවෙයි. මුස්ලිම් මිනිස්සු එක්කන දෙකුත් නෙවෙයි තමන්මයි. දෙවන්නේක් සම්බන්ධ නැහැ. ආ නේතනදී අපිට පුරුෂ ධාම් පුරුෂ ධාමයෙන් පුරුෂ පරාක්‍රමයෙන් පුරුෂ වීරියෙන් නැත්නම් පෞරුෂත්වයෙන් යුක්තව මේ කවුරු මොන જાතියෙන් ඇවිල්ලා කෙලස් බාධා කරත් මම ඊගාව හුස්මත් අලුතෙන්ම බලන්නසේ බලන. ඊගාව ප්‍රස්වාසයත් ආශ්වාසයත් බලන. වම දකුණ තිනොට හැම පියවරකදීම සිද්ධාර්ථ කුමාරය ඉපදිලා නෙළුම් මල් හතක් උඩ ඇවිද්දා වගේ හත් සත් එක එක පියවරක් පාස නිලුවක් පිපෙන්න වගේ මේ දැනෙන ගතිය සාදරෙන් කරනවා නම් දිගින් දිගටම දිගින් දිගටම ඔය කියන සම්මාදිට්ඨිය වැඩෙන්න පටන් අර ගන්නවා ඒකෙන් ලැබෙන සම්මාදිට්ඨිය ඇතිවීම නිසා සම්මාදිට්ඨි පච්චය කුසලානම් මේ අනේකා කුසලා ධම්මා භාවනා පරිපූර්ණින් ගච්ඡන්දි කියලා බුදුහාමුදුරුවෝ සාහිත්‍යයක් දෙනවා මෙන්න මේ විදියට එනේන හුස්මක් පාසා. ලබන තමන වමක් දක්නක් පාසා. පිම්බි මැකිලින් බලනවා ඒකක් පාසා. මේක කරගෙන කරගෙන යනවා නම් උඹලට විශේෂ ආනිසංසයක් ලැබෙනවා. සම්මාදිට්ඨිය තියෙනවනේ. ඒ මොකද්ද? මේ නාම ධර්ම, රූප ධර්ම මේ විදිහට එනේන එකක් දිහා බලන හිටියොත් ආස්වාසයක් එනකොට මේ වම්නාස්පදයේ දකුණුනාස්පදයේ දිගද කොටද සීතලද උණුසුමද ආදි වශයෙන් අංග ප්‍රත්‍යංග ව්‍යංජනානු ව්‍යංජන බලන අසුලුව මේක දිහා හොඳට බලන්න හිටියොත් මේ ආස්වාසය කොතන ඉඳලාද එන්නේ කියලා එන්නත් ඉස්සලා සතියෙන් මේක හට ගන්නා තැනට යන්න ඉඩක් තියෙනවා. එනේන ප්‍රසවාසයේ බලන්න හොඳට නිකන් ජනාධිපති එනවා එන්නත් ඉස්සලා කියලා කැමරාවත් iPod එකක් උඩ තියාගෙන අපි බලාගෙන ඉන්නවා. දැන් මේ තා පොඩ්ඩකින් එනවා නැත්නම් නුවර පෙරහැර ෆොටෝ එකක් ගන්නද පෙරහැර එන්නේ ඉස්සෙල්ලා ගිහිල්ලා ඔක්කොම ලෑස්ති කරගෙන ඉන්නා වගේ දුවට සතිය දියුණු වෙච්ච ලාට මේ ආස්වාසිය කොහේ ඉඳලා දෙන්නේ? ආන්න එතකොට පේන්න පටන් ගන්නවා ඉතාම ලාවකට යාන්ත්‍රව පටන් ගත්ත ආනාපාන ආස්වාසය තමයි මේ ගොරෝසු වෙලා නාස්පුඩු පුරවාගෙන යන මට්ටමට එන්නේ කියලා ඒ දේ හට ගන්නා තැනට හිත යන්නේක චිත්ත නියාමයක් ප්‍රස්වාසයේදීත් බලනකොට ඉස්සෙල්ලා අහුවෙන්නේ ගොරෝසු නාස්පුඩු පුරවාගෙන යන ප්‍රස්වාසය නමුත් එනේන ප්‍රසවාසය බලන්න පටන් අරගත්තොත් ඒක කොතනින්ද මතු කරන්නේ කියන එක අනිවාර්යයෙන්ම දකින්න හම්බෙන එකක් කියලා බුදුහාමරෝ සාතික් කරනවා. එනිසා අපිට ඕන කරලා තියෙන ඉස්සල්ලා අටවගෙන ඉඳලා සතිය එන ආශ්වාසය ප්‍රශ්වාසයක් වෙන් වෙන් වශයෙන් දක ගන්න අසලුව අංග ප්‍රත්‍යංග දක ගන්න අසලුව ව්‍යංජනන ව්‍යංජන දක්න අසලුව බලනවා. බලා ඉන්නකොට මේකේ මුල් බහිනවයි කියලා කියන්නේ පටල වෙනවයි කියලා කියන්නේ ඒකට කියනවා ධම්මටිහිටි කියලා. එතකොට මේ පුද්ගලයා ධර්මයේ ස්ථාවරය ලබන. මොකද්ද ස්ථාවරය කියන්නේ? කොහේ ඉඳලාද මේ ආස්වාසය එන්නේ? කොහේ ඉඳලාද මේ ප්‍රසවාසය එන්නේ කියලා ඒක හට ගන්නා ලාමක තනසෙල්ල බොරුසෙන් කරනවා කතා කියනවා. ප්‍රසවාසය අදාගෙන. මේක කොච්චර දුර යනවද කියලා කියනවනම් තරහවක් ගිහිල්ලා ඉන්න වෙලාවක තමයි සතිමත් වුණොත් මේ තරහා ආපු හැටි. ඊටාම පුංචි කාරණාවකට වරදොල වටහාගත්ත දෙයකට මිත්‍යා දෘෂ්ටි දිගේ තියෙන්න තියෙන්න තියෙන්න තරහ පුපුරු ගහන මට්ටමට එනවා. දැන් හොඳටම පුපුරු ගහලා දැන් අතින් අතින් අතෙක් මරන මට්ටමට හොරකමක් කරන මට්ටමට වගේ බහල ඝන බහල වුණා. සතිය යුක්තව බලන්න පටන් ගත්තොත් වෙනවා මේ තරහව ඉතාමත් පුංචි තැනක ඉඳලා මෙතෙන් මේ තාක් ප්‍රමාද වෙච්ච නිසායි මට මේක මේකට දාස වෙන්න උනේ. මේක පටන් ගන්න තැන දැක්කනම් මයා මට දාස වෙනවා මම ස්වාමි වෙනවා. මට ආශාවක් ඇවිල්ලා මගේ තරමට නොගැලපෙන දේවල් කරන්න යනකොට ඒ කියන්නේ ඒ තාක් ඒ ආශාව වැඩෙන හැටි දැකලා නැහැ. දකින්න හොඳට වැඩිච්ච ආශාවක්. එතකොට අපි දාසයි. එතකොට අපි යටට. නමුත් සතියෙන් අපි කරගෙන කරගෙන යනකොට මේ ආශාව කියන එක දෙයියෝ දුන්නා නෙවෙයි. gediya pitin ආවා නෙවෙයි. මේ පුංචිවට තිබිලා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඕනම දෙයක කොච්චර අන් ඇවිල්ලා කුර ගහලා නටන්න හැදුවත් ඔක ආපු තැනට හිත යොදා ගන්න පුළුවන්. දුමාකාර විදිහට මේ සම්මාදිට්ඨිය අපි ගිනිලා දෙනවා තැනකට නියපොත්තෙන් කඩන්න පුළුවන්. ඔය ගහ ලොකු වුණොත් තමයි පොරෝ හොයන්න ඕනේ. ඒ ගහ ලොකු වෙනකම් පොරෝ වෙනකම් ඉන්න වීමට ප්‍රමාදේ කියලා කියනවා. අප්‍රමාදේ කියලා කියන්නේ ආස්වාසේ මුල දක්නාසි, ප්‍රසවාසයේ මුල දක්නාසි තමයි හැම සංසිද්ධියකම මානසික ආතතියක් වේවා, තරහක් ආසාවක් වේවා, මෝඩකමක් වේවා, නිදිමතක් වේවා, සැකයක් වේවා පටන් ගන්න තැන ඉතාමත්ම අහිංසකයි, ඉතාමත්ම ඇත්තටම කියනවා සුන්දරයි. මේකෙන් තමයි මේ කෙලවිල්ල කෙලවෙන්නේ. පල්ලත්තක් බිම වැටලා තියෙන තැනක බෙලිගිය බෙලිගහක් යට ආවෙක් බුද්ධයන් හිටපු කතාවක් තියෙනවා. හොඳට ඉඳ ඉන්න වෙලාවක තල් ගෙඩියක් අදගෙන වැටුණා බෙල ගෙඩියක් අදගෙන වුණා තල්ලත් උඩට. අර හාව කොච්චර බය වුණාද කියනවනම් ඌ අහස කඩා වැටුණා කියලා දුවන්න පටන් ගත්තා. අහව කියන අහිංසක සතෙක් නේ. ඉතින් දැකපු ගමන් මීමින් ඇහුවලු මොකද මැෂින දුවන්නේ? අනේ කතා කර කරවත් ඉන්න බෑ. මට මේ පැත්ත බලන්නවත් බෑ. හාස කඩාවැටෙන. ඉතින් මීමින්නත් කිරුවේ ආවට ඉතින් දේශපාලන ඡන්දේ ගන්න බොරු කියන්නේ. ඒවත් එක දුවන්න පටන් ගන්නවා. ඉතින් ඉත්තය ඇහුවා මොකද උඹලා දුවන්නේ කියලා. අනේ කතා කරන්නවත් විදියක් නෑ. මේ මේ හාස කඩාවැටෙනවා. කොයි පැත්ත අර පැත්ත බලන්නවත් බෑ. මේ පැත්තේ දුවන. ඉතින් අර ගෝනට මුවාට මීමින්නට දිගින් දිගට ගිහලා අන්තිමට අලියත් අර කැලේ කඩන කට්ටිය ඇසේ දුවගෙන යනකොට විතර සිංහය දැකලාලු කොහෙද යකෝ යන්නේ කියලා. අලියා කිව්වලු අනේ රාලහමි මන්නම් දැක්කේ නෑ මේ ගෝණා කිව්ව හින්දා තිව්වයි. ගෝණට දැත්තෝ දැක්කා නෑ අනේ මේ මේ මේ මුවා දැකපු හින්දා කියපු නිසා මම ඌ කතා කරලා අහනකලු මම මේ ඉත්තෑයා දැක්ක කියපු නිසා විශ්වාසයට දිවා. ඉත්තෑයන් අඩස කළ මී මින්නා කියපු නිසා කිව්වා. මී මින්න ආවට පස්සේ කළා හාවා කියපු නිසා. ආවෙන් තෝ දැක්කද කියලා. එහෙමයි හාමුදුරනේ තාමත් ඇඟ වෙවුලුනා. මේ පැත්තවත් මට බලන්න බෑ. ඇත්තටම හත කඩන්න ඊට පස්සේ ගියා එක් එක්කත් හෙල්ලෙන්න වරෙල්ල යන්න මයිත්‍රි කියලා අර හාවත් එක්ක ගිහලා බලනකොට මොකද වෙලා තියෙන්නේ? අල්ලත්තක් උඩ බෙලි ගෙඩියක් වැටිලා. අද ජනමාධ්‍ය ප්‍රවෘත්ති වලත් ඔන්න ඔච්චරයි තියෙන්නේ. සිද්ධියක් වෙලා තියෙනවා. නමුත් අවසානේ පෙන්වන්නේ මොකද්ද? මේ උයාරු බත කාලා බුදියන්න බැරි වෙන තැනකට ගෙනලා දානවා. ඉතින් වගේ තරම් ප්‍රමාද වෙලා හිටියොත් අපිට කවදාකවත් සත්‍ය දකින්න වෙන්නේ. අපිට සිද්ධ වෙනවා පුරුෂ ධර්මයෙන්, පුරුෂ පරාක්‍රමයෙන්, පුරුෂ ධෛර්යයෙන් සිද්ධිය වෙච්ච තැනට යන්න තියෙනවද කොන්දා? එච්චරයි අහන්න තියෙන්නේ. මේ දුවන්නම් වාලේ රැල්ලට අහුවිලා රැල්ලට වැටලා දුවනවා වෙනුවට මේ අපි මේ ඇඳුම් මොස්තර හොයන්න හදන ඔකේ තියෙනවද හරපද්ධතියක්? ඔය කැම් මොස්තර පෙන්වන්න හදන ඔකේ තියෙනවද හරපද්ධතිය? ඔකේ තියෙනවද සෞඛ්‍යය? ඔකේ තියෙනවද සුබ සාධනයක්? ඔය අපිට අනුකම්පාවෙන්ද ඔය කරන්නේ? මෙන්න මේ වගේ විකාරයකද මේ ගත කරන්නේ. කවදා හෝ සම්මාදිට්ඨියක පිටලා හුස්මක් පටන් ගන්න දැන දකින්න. ආශ්වාසයක් පටන් ගන්න දැන දකින්න. ප්‍රශ්වාසයක් පටන් ගන්න දැන දකින්නකොට ඒකේ කියන මොකක්වත් ඇත්තේ නැහැ. ඒ පටන් ගන්න තැනලා ගොරෝසු වෙනකන් අසතියෙන් නම් හිටියේ මේක මැජික් එකක් තමයි. බලන්න හිටියොත් මොකක්ද? දෙවෙත් අපි ඔය නාන්න යන ඇලක් තියෙනවා. ඉතින් අපි ගියා කට්ටිය ගිහුවා මේකේ උල්පත බලන්න යන්නේ. හොයන හොයන හොයන උඩට යනකොට නෑ. හැමතැනින්ම පොඩි පොඩි වක්කඩයකින් දෙකකින් වතුර එනවා උල්පතක් නැහැ. ඇලේ ගිල්පතක් නැහැ. අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ විශාල ප්‍රශ්නයක් තිබුණා මේ විදහාය මොකද සිවිල් නිල සිවිල් සේවා නිලධාරීන් CS විභාගයට ගිහිල්ලා පාස් වෙච්ච කට්ටිය රස්සාව දෙන්න බලත්පාන අමාත්‍යාංශේ ලොක්කා හිටපු ස්ථිර ලේකම් ඒ සිවිල් සේවාවට ආපු කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහුවා මහවැලි ගඟේ දිග කීයද කියලා. ඒක හැතැම්ම 354 දුකද පොතේ ඉලක්කමක් තියෙනවා. අර මනුස්සය දන්නේ නැහැ. මෙච්චර සිවිල් සේවාවල් කරන්න හදන කෙනාට මහවැලි ගඟේ දිග දන්නෙත් නැහැ. සාමාන්‍ය දැනුමක් නැහැ කියලා පහුවෙන්ද පත්තරේ දාලා දෙනවා. ඉතින් ඉන්දිය ඉඳ අපේ අධ්‍යාපනය පිරිහෙනවා. සාමාන්‍ය දැනුම නැහැ. එක්කෙනෙක් අහලා තිබුණා ඔබතුමා දන්නවද කියලා. මහලි ගඟේ දිග කියන්නේ කොතනින්ද කොතින්ද? නල්ලසන්නියේ ඉඳලා මේ තිරිකුණාමලේ වරාය දක්වද කවුද කියන්නේ නල්ලසන්නියේ මාවලිකන්ගේ පුල කියලා. අපි නාන්න ගියාම මොකක්ද අර සීස ගඟුල කියලා එකක් කියන්නේ. එතෙන් ඊට එහා තිබුණ නැද්ද මාවලිකා? ඔබතුමා දන්නවද මුල කොහෙද කියලා? මුලක් නැහැ. ඔයද මාවලිකාවට මුලක් තියෙන්නේ. එතකොට ඔබතුමා අර දන්න උත්තර දුන්නේ නැති නිසා මේ මිනිහට මේ දඬුවම් කරන්න හදන. ඔබතුමාට තේරෙන්නේ නැද්ද ඔබතුමා මේ ඉන්නේ මතයකදී? දුන්න පැය දීලා තිබුණා පැය පිටු භාගයක ජනතා පත්‍ර පිටු භාගයක උත්තරය ස්ථිරණේකම්ට මම වෙන වචනක් නැත්නම් මම කියන්නේ ලැජ්ජා හිතෙන. අපි අල්ලගෙන ඉන්න උත්තරේ දෙනකම් බලන් හිටියට ඕන දෙයකට මොලට කියලා බලන්න ওই කියන කිසි සිලිලාරයක් නැහැ. මේක තමයි බුදුහාමර බින්න උඹලට ඇත්ත දකින්න ඕන නම් පේන දේ බලපන්. ඒක හොඳට සිද්ධි කරපන්. සිද්ධි කරනකොට එයා විශ්ීම මුලට ගෙනියනවා. බලන්න කැමති නැත්නම් ඔය පේන තැන ඉඳලා ඉස්සරහට බලයන්. බලන්න ඕන නම් පිටිපස්සට බලයන්. ඔන්න පිටිපස්සට යෑම තමයි යෝනිසෝමනසිකාරී කියලා කියන්නේ. පේන තැනින් පටන් අරගෙන ඒක හට ගන්නා තැන තෙක් එන එන සිද්ධියේදී ඊට චිත්තක්ෂණයට කලින් බලනවා ඊට චිත්තක්ෂණයට කලින් බලනකොට මේ පිටිපසට යන ගමන කිසිසේත්ම භාවනාවේදී අපේ චින සූරකමක් නෙමෙයි ඒක චිත්ත නියාම ධර්මයක් ඒකට කියනවා පච්චේ පරිග්‍රහ ඥානය කියලා යම් දවසක නාම රූප පරිච්ඡේද ඥානෙ පහළ වුණා නම් එනේන ආස්වාසය එනේන ප්‍රස්වාසය එනේන වම එනේන දකුණ විශ්වාසයෙන් යුක්තව කරගෙන යන්න පුළුවන් තැනට ආවට පස්සේ ඒකම කරගෙන කරගෙන යනකොට කොහේ ඉඳලාද මේක ආවේ? කොතනින්ද මේක පටන් ගන්නෙ කියන එක පේන්න පටන් ගන්නවා. අන්න එදාට තමයි මිනිස්සෙකුට බුදුහාමුදුර සඳහන් කළා තියෙනවා ධම්මට්ඨිතිය මේ ධර්මයේ හැම සිද්ධියකම මූල සමීකරණය. අට ගන්න හැටි පේනවා කියලා නිසා සුචි මහමුදුරණ කියනවා උබ්බේවකෝ සුචිම ධම්මට්ඨිතිනානම් පච්චා නිබ්බාණ. සුසීමෝට ඉස්සල්ලාම තේරේ මේ ධම්මට්ටිය කොයි දේත් පටන් ගන්න එකම තාලෙට මුලට ඵලයන් අන්න එක දැකපු දවසට පස්සේ තමයි නිවන් දබන්න පුළුවන්. මේ ඇති හැටිය දකින්න නැතුව කවදාකවත් නිවන ආශිර්වාදකින්වත් පින් කරලවත් පතලවත් වටවලල්ලේ ගිහිලවත් බෑ. උඹට මතුවෙනදී බලහන් යන්න. අන්න එතෙන්ද යන්න අන්න එතෙන්ද යොමුව දෙන්න තමයි මේ සම්මාදිට්ඨිය පහල කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් වෙලා තියෙන්නේ අර හාව කියපු කතාවට කැලේ කඩාන දුවන්නේ. මේක පසුකාලීන ආචාර්යවරු පෙන්ලා දීලා තිබුණා. බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨිය සිංහාවලෝකනයක් ලෝකේ පවතින වූ මිච්ඡා දිට්ඨිය සුනඛාවලෝකනයක් කියලා. සුනඛාවලෝකනය කියලා කියන්නේ බල්ලගේ බැලීම. සම්මා දිට්ඨියෙන් ඇති කරන එක සිංහාවලෝකනයක් කියන්නේ සිංහ බැල්ම. අර කතාවේදීත් පේනවා සිංහාගේ තියෙන ගතිය තමයි මොන අනතුරාවත් එයා කවදාවත් අනුරුද සැලෙන්නෙත් නෑ දුවන්නෙත් නෑ ආපු මුල හොයන්නේ. මොකද බල්ලෙකුට ගලක් ගහලා බලන්න බල්ලා ගල හපහපා ගලපස්සේ දුවනවා මිසක් කවදාකවත් බල්ලා ගෙන ගතිය ගල ආපු තැන බලන්න. ඉතින් අපිට ඔය සම්මා දිට්ඨිය ඉඳලා මිච්ඡා දිට්ඨියට යනවා මිච්ඡා දිට්ඨිය ඉඳලා සම්මා දිට්ඨියට යනවා කියලා කියන්නේ බලු ආකල්පේ ඉඳලා සිංහා ලෝකන සිංහාව ලෝකනයට යන්නේ. හැබැයි අපි ලේසි ක්‍රමයේ තමයි සිංහාව ලෝකන ඉඳලා බලු ආලෝකන අවලෝකන ක්‍රමයට යනවා මේ වෙච්ච සිද්ධියේ තියෙන රැල්ලට ඔහේ කාගෙන යනවා මිසක මේ කොහෙන්ද ආවේ මොන න්‍යාය ධර්මයක්ද මේකේ තියෙන්නේ කාගේ මූල ධර්මයක්ද මෙතන වැඩ කරන්නේ කාගේ න්‍යායපත්‍යයක්ද මේක වැඩ කරන්නේ කියලා බලන්න අපිට ඕන කමක් නැහැ. පේන්න අපිට උගන්වලා නැහැ. අපි අධ්‍යාපන ක්‍රමෙත් නැහැ. අපි අම්මලා තාත්තලා අපිට කියලා දෙන්නේ. අපි ගුරුවරු කියලා දෙන්නෙත් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙන්නේ කවදා හරි උඹ මෙන්න මේ විදිහට මුල හොයන ක්‍රමයක රෝග නිදානය හොයන ක්‍රමයක දුක මේනම් දුකට හේතුව නිවන මෙහෙමනම් නිවනට හේතුව හොයන තැනට ගිය දවසේ තෙරෙයි මේ ලෝකෙ තන්නේ කර පිස්සුවක් සම්පූර්ණ පු탁ජන ලෝකේ සබ්බේ පුතුජන උම්මත්තකා කියලා තියෙන ඔළුවෙන් හිටගත්ත ලෝකයක් තියෙන නිසා කවුරු හරි මුල බලන්න ගියොත් ඌටත් පිස්සයි කියලා කියන තරම් අද ලෝකේ එකම ජනමතයකට ගිහිලා තියෙන. ඒ තියෙද්දිත් එහෙම මුළු ලෝකෙම හරි පැත්ත බලන්ඩ අම්මත් එපා තාත්තත් එපා වස්තුත් එපා බූදලෙත් එපා කිසිම නම්බුවක් එපායි කියලා යම් කර කෙනෙක් උත්සාහ කරනවා නම් <clears throat> අද බොහෝ විට පිස්සන් කොටුවකට යවන්න ඉඩ තියෙනවා. ඒ මනුස්සයාට ඔළුව හොඳ නැහැ කියලා. ඒ නිසා මිච්ඡා දෘෂ්ටික හිතන්නේ කවදාකවත් නැහැ ශ්‍රමණ බ්‍රාහ්මණියෝ මනාලෙස මාර්ගයටපත් වුණා වූ මනාටස මාර්ගයට පිළිපන්නා වූ ඒ ගිහිල්ලි වැටලා මේ ලෝකේ පරලෝකේ දෙකම තමන්ගේ සුවිශේෂී ඥාණයෙන් බල ප්‍රකාශ කරන්න පුළුවන් මිනිස්සු ඉන්න බව කියන්නේ නැහැ. මොකද එහෙම කෙනෙක් නෙවෙයි රජ එහෙම කෙනෙක් නෙවෙයි නායකත්වය ගන්න. මොකද නායකත්වය ගන්න ජන මේ ප්‍රජාතන්ත්‍රවාදීකමට පිස්සු වැඩියක් ඡන්දය දීපු එක්කන මහ පිස්සෙක් විදියට රජ කරනවා. හිතනවාද කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදීකමට සත්‍යක් එළියට එන්නේ කියලා. සරුවචනන්සේ වැඩ ඉන්න කාලේ කීටාගිරියේ මිනිසුන්ට වටිනා සිවුරක් හම්බුනා. එදා සාරිපුත්‍ර සාංශෙත් වැඩියා. හැබැයි ඒක දේවදත්ත ආම්තුරුන්ගේ වැයික්කිය ගොඩාක් සෙනක ඉන්නවා. ඉතින් මේ මිනිස්සු ඇහුවා මේ සාරිපුත්‍ර සාංශෙත් වැඩියා දේවදත්ත ලෝක ආම්තුරුත් ඉන්නවා. කාටද සිවුර පූජා කරන්නේ? ඉතින් මේ මිනිස්සු කිව්වලු ඔය සාරිපුත්‍ර ආම්තුරුව කියන එක නා ගෝයන් කපන කාලෙ විතරක් ඇවිල්ලා යන කෙනා. ජීවදත්ත හඳුරු අපිත් එක්ක උදෙත් ඉන්නවා හැන්දෑවෙත් ඉන්නවා දැකපුවමත් කතා කරන ඒ නිසා සිවුර පූජා කරන්න ඕනේ 199 කේ ඡන්ද හැම් වෙලා තියෙන්නේ දේවදත්ත. සාරිපුත්ත හඳුරු නෙවෙයි. ඔය සාරිපුත්ත හඳුරු ඇවිල්ලා කිචි ගවන්න hina වෙන්න කචුචු ගන්නේ නැහැ නේ. Taman වැඩක් කරන පැත්තකට යනවා. දේවදත්ත එහෙම නේ ඕන කෙනෙකුට පිරිතට යනවා නෝල් බඳිනවා ඕනේ පින්කමකට එනවා. ඉතින් ඉනිස් මිසි තමයි එයාට දෙන්න ඕනේ. යේසුස් වහන්සේ බරම්බස් දෙන්න. අහු වුණා වැරදි කාර්යයක් විදියට. අපේ පිලාතේ කියලා කියන නගරාධිපති. ඒකව හෙට සබත් දවසේ නිසා මට තියෙන විශේෂ වරයක්. මට මේ මිනිමරුව දෙන්න එක්කෙනෙක් නිදහස් කරන්න ඕනේ. මම නිදහස් කරන්නේ යේසුස් වහන්සේට බරම්බස් කියලා. සියලු දෙනාම කෑ ගහන්න පටන් අරගත්ත බරම්බස් බරම්බස් බරම්බස් බරම්බස් බරම්බස්. මම තමයි යේසුස් වහන්සේට කුරුසෙන් ගහලා මැරුවා. යටි ජන ඡන්දයෙන් වේරුණේ බරබ්බස්. ඉතින් පිලාතේ මොනව කරන්නේ? අදත් බුදුහාමුදුරුවෝත් පාරේ බහලා යන්න පුළුවන් වේද කියලා සැකයක් තියෙනවා. ඔය එක්කෙනෙක්වත් ඡන්ද දෙන එකක් නෑ ඔක්කොම ඡන්ද දෙන්නේ වැසියන් එකයි හාමුදුරන්ට වැඩි ඡන්දයක් හම්බ වෙයි. මේකද මේකද අපි මේ පෙන්වන්න හදන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියලා බලන කරුණා කරලා හුස්මක් එනකන් අල්ලගෙන ඉඳලා හුස්ම මොළේ පොඩ්ඩක් යන්නේ වැඩක් කරනකොට චේන්තියක් වෙනකොට තරහවක් එනකොට මොන හරි කරනකොට ඒක දිහා එනවා නැවත නැවත එනවනේ. දැන් හොඳට බල අනුංගෙ දෙයක් වගේ බලන ඉඳලා මේක මොන මොන මල හොන්තුවක ඉඳලා ආවද කියලා බැලුවොත්, කොයි කොනක ඉඳලා ආවද කියලා බැලුවොත් සම්පූර්ණ වෙනස් කතාවක් අපිට කිසිසේත්ම ඉවසීමේ ශක්තියක් නැහැ. අපිට කිසිසේත්ම අප්‍රමාදී ශක්තියක් නැහැ මේ දේ මුල බලන්න. අපිට උන්ලා තියෙන ආපු දෙයට තක්මුක් වෙලා හනුව වලිගෙකින් තියාගත්තා වගේ ගෙන් ගෙට පැනලා අර ගෙට ගෙවල්ලු ගිනි සිටියා විදින එක තමයි කියන්නේ. ඉතින් ඒ නිසා එවැනි පිස්සු ලෝකෙක යම් කිසි කෙනෙක් මේ සත්‍ය බලන්න හදනවා නම් බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා ලෝකේ කිරණ තියෙන උප්පරීම කුසලයේ මනසයන් සිද්ධ වෙනවා. ඒ මනසයා මේ සාංගික දාන නොදෙනවා වෙන්නේ තියෙනවා. සීල ව්‍යාපාර කරගෙන භාවනාව වැඳගෙන දඟලන්න නැති වෙන්නේ ඉඳී තියෙනවා. වෙන මොනක්වත් මහා කුසල් නොකරන ඉඳී තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ දාගෙන උප්පරීම කුසලයේ සිද්ධ වෙනවා. ඒක නිසා කවුරුවක්වත් අපිට සම්මාන දෙනකන් ඉන්න ඕනේ නැහැ. සම්මාදිටිය පහල කරගත්තට පස්සේ තමන තියෙන මේ ලැබිච්ච මේ දුර්ලභව ලැබිච්ච බුද්ධ ශාසනේ, දුර්ලභව ලැබිච්ච මේ මනුස්සාත්ම භාවයේ මේ ක්ෂණ සම්පත්තිය කියන එක. උපයන්න ගිය දවසේ තේරෙයි අපි নানা ආකාර කරුණු කියන අරක නිසා බෑ මේක නිසා බෑ කියලා එක කාරණාවයි කියන එකට කියන්නේ තකතිරුකම කියලා. ඒකට කියන්නේ මෝඩකම කියලා. ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව අයින් කරපු දවසේ පේනවා කාටවත් ඒක අපිට දෙන්න බෑ කාටවත් ඒක ගන්න බෑ. අපි මේ নানা ආකාර දේවල් අර එක එක නයි එක නයි නම් වණක් කිය දඟලුවාට ඒ නිසා මේ වගේ භාවනා මධ්‍යස්ථානයක අපිට කරන්න බෑ ඔක්කොම වගකීම් බාරද. අපිට පෙන්වන්න පුළුවන් සුද්ධ විචිත්තක්ෂණයක් කරන් දීලා ඔන්න මේක අඳුනගන්න හැටි. හිත පරියන්කේදී මෙහිම ගන්න චක්‍රම් කරනකොට මෙහිම ගන්න මේ භාවනා මධ්‍යස්ථානිනකොට කනකොට බොනකොට යනකොට එනකොට පුළුවන් තරම් මම දැන් මෙතන කියලා කතා බතා කරන්නේ නැතුව තමන්ගේ පැත්තට ගන්න ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ බලන්න මේ වගේ දක් මම මලු නෑ කියලා නිකන් ඉන්නේ නැතුව මේ වගේ සුදු ඇඳගත්තු පිරිසක් එකම ශාලාවේ වාඩි වෙලා නැහැ නිසා මට භාවනා කරන්න බෑ කියලා කියන්නේ නැතුව කරන වැඩකදී දවසකට කීයක් චිත්තක්ෂණ තමන්න තමන් එක ගත කරන්න පුළුවන්. වැඩියෙන් සෙනඟක් එක ගත කරනවාට වැඩියෙන් අමාරුයි. විවේක ජීවිතයක් ගත කරන මනසට ඕනි තරම් වෙලා තියෙනවා. ඊට පස්සේ මනසට ඉරියව්ව, එතනින් ගියාම ඉන්න තැන, උදේද දවල්ද ස්ත්‍රීද පුරුෂද වර්ෂා කාලෙද උෂ්ණ කාලෙද ඒක නෙවෙයි අවශ්‍ය වෙන්නේ මේ ක්ෂණ සම්පත්‍ය අඳුරගත්තට පස්සේ තමන්ගේ තියෙන සාමාන්‍ය දැනුම කියලා එකක් තියෙනවා අන්න ඒක පාවිච්චි කරන මේ ක්ෂණ සම්පත්‍ය දිනු කරගන්න. ඒ නිසා මේ ඒකමකට ආසන කාලාවක් මම කතා කරලා තිනවා. ඒ කාලය තුළ ඇතිවෙච්ච දැනුම නිසා මේ කරපු මේ තිබු ඉදිරි පියවර පිළිබඳ තමන්ටම සම්මාද සමාදන් වෙලා ඉදිරියට ගිහිල්ලා ලද ශක්ති ප්‍රමාණේ චින සම්පත්තිය හරහා මේ සම්මාදිට්ඨිය දිනු කරගන්න සියලු දෙනාට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ලැබීමෙන් තමන්ගේ ස්වාධීනත්වය රැකගෙන, උදකලා බව රැකගෙන, විවේකී රැකගෙන, විශ්‍රාම බව රැකගෙන මේ ශාසනයට කරන්න තියෙන සේවාවත් කරගෙන, ශාසනයෙන් තමන්ට ගන්න තියෙන උපරිම ශක්තියත් ඇති කරගන්න සියලු දෙනාටම හේතු ආසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිළු දිනාට සනසි මුදා වේවා කියලා